අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට වේලාව ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පජානාති චවමානේ uppajjamaනේ හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ දුක්ගතේ සුග්ගතේ දුක්ගතේ යථා කම්මෝ පගේ සත් තේ පජානාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ මුල පිටුවේ ඒ චතුූපපාතඥානය කියලා මේ ශාස්ත්‍රයේ සඳහන් කරන ඒ තවත් අභිඥාවක් ලෞකික අභිඥාවක් පිළිබඳව දේශනාවකට මේක අපි පුරුදු පරිදි ඒ දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නන සාක්ෂාත් කළ යුතු ධර්මයක් විදිහටයි පෙන්වන්නේ. ඉතින් මේක සරුවච්චන් වහන්සේටත් ඒ බුදු වෙන රාත්‍රියේ හෙට උදේට බුදු වෙන්න කියලා අවශ්‍ය වෙච්ච ඥානයක් ඒ එක එකනා යථා කමෝපගේ සත්‍යේ තම තමන්ගේ කර්මානුරූපව චවමානේ uppajjamaනේ මෙහෙන් චුත්ත වෙලා යන හැටි, එතන උපදින හැටි, හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ යනුව හීනාත්ම ලබනවා, ප්‍රනීතාත්ම ලබනවා, ස්වර්ණ වූ වර්ණවත් ආත්ම ලබනවා, දුර්වර්ණාත්මත් ලබනවා. සුගතේ දුක්ඛතේ සුදුසු තැන් වලට යනවා, නොසුදුසු තැන් වලට යනවා. යතා කම්මෝපගේ සත්‍යේ පජානාති. කර්මානුරූපව සත්‍ය වැඩ කරන හැටි දැකපුවාම මේ අපි ලෝකයට පෙන්වන්න හදන දේත් අන්තිමට අපට වෙන දේත් බලනකොට ඒක සම්පූර්ණ පොත් ඇරලා බැලුවා වගේ කතාවක් තියෙයි. ඉතින් ඒකට ලොකු සංවේගයක් පහළ වෙනවා. අපි මේ නානාවිද ක්ලේශ නිසා තණ්හාමාන දිට්ඨි නිසා අපි මේ මවාපාගෙන ඉන්න දේත් නමුත් ඊට පිටිපස්සෙන් කර්මසා කර්මඵලයේ අනුව ඒකේ නා ගෙනියන හැටි බලනකොට ඊ타ත්ම සෝචනීය භයංකර දර්ශනයක් එතන ඒ බව නොදැනේ බොහොම සුළු පිළිසයි ඒ තමන් කරන දෙයට වග වෙන්නේ. එහෙම නැත්නම් සදාචාරාත්මක වගවීමක් තියෙන. ලෝක සත්‍යයන්ගෙන් නැත්නම් අපි ගමුකෝ මිනිස්සු කියලා. මිනිස්සුගමුත් ඉතාම සුළු පිළිසයි. මේ කර්මේසා කර්මඵලයේවත් අදහන. විශාල පිරිසක් කර්මේසා කල්පඵලය අදහන්නේත් නැහැ. ඉතින් ඒක මේ කාලේ දෝෂයක්වත් ਸਰවචනසේ පිරිනම් පාලා ගොඩක් කල් ගිය නිසාවත් නෙවෙයි ලෝකේ ඒක ස්වභාව න්‍යාය නේත ධර්මයක්. ඒ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය සහ කම්ම සම්මෝහය කියන දෙක කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ කළ කළ දේ ඵල ඵල දේ කියලා යම් කිසි කෙනෙක් අදහනවා. තව කෙනෙක් එහෙම අදහන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා රස්සාවක් ගන්න ඕන නම් සුදුසුකම් ඕනේ නැහැ മന്ത്രി ගෙලියුම තිබ්බොත් ඇති. ආණ්ඩුවෙන් උදව් කරන්න පුළුවන් නම් ගන්න පුළුවන් කියලා අර ඒ අනියම් බලපෑම් වලින් වැඩ කරන්න උත්සාහ කරන යුගයක් අද තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම කරත් ඒ කාගේ බලපෑමටවත් කර්මේ සහ කර්මඵලයේ ඔළුව නමන්නේ ඒක වැඩ කරන්නේ වෙනම න්‍යායකට. ඒ නිසා ඒක තියනවද නැද්ද කියලා නම් ඔප්පු කරලා පෙන්නන්න බෑ. නමුත් නෑ කියලා කෙරුවොත් මේ කියන කර්මේ සහ කර්මඵලයේ කියන්නේ තමන් කළ දේ තමයි තමන් මේ විඳවන්නේ කියන එක දන්නේ නැති වුණොත් ඒ කෙනා සදාචාරාත්මක වගවීමක් නොවීමට ඒක හේතුවක් වෙනවා කියලා සරුවචනන්සේ අපන්නක සූත්‍රයේ පෙන්වනවා. යම් කිසි කෙනෙක් කර්මేశා කර්මඵලය අදහනවා නම් ඒක ඔච්චර පිළිබැද්දක් නැතත් එයා දන්නවා මං දැන් කරන දේ ඊගාව මොහොතට බලපානවා. ඒක නිසා හොඳ දේ කිරුවොත් හොඳ ප්‍රතිඵල දෙනවා නරක දේ කිරුවොත් නරක ප්‍රතිඵල දෙනවායි කිය මේකට අපි කියනවා සදාචාරාත්මක වගවීම කියලා. එහෙම නැත්නම් මේකට කියනවා බයලජ්ජ කියලා. කර්මයේ මේ පවට බය සහ ලැජ්ජාව කියලා. ওই දෙක අද ඊ타ත්ම සෝචනීය විදිහට සෝදපාලුවකට ලක් වෙච්ච යුගයක්. ඒකට හේතුව මේ විද්‍යාවේදී කිසියම් විද්‍යානුකූලව තාක්ෂණික දියුණුවක් ලබන්න බෑ කර්මేశා කර්මඵලයේ අදාළ. කිසිම විද්‍යයකට බයලජ්ජාවක් තියෙන කෙනෙකුට විද්‍යානුකූල සමීකරණ ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඒකට අනිවාර්යෙන් බයලජ්ජා බිම තියන්න ඕන. ඒ නිසා අද තියෙන දැනුම අවුරුදු 200ක් මානවය පිටිපස්සට ගෙනියලා තියෙනවා. මානවයල් තුල තිබිච්ච පරිසරයට හිත කරන ගතිය. අම්මප්පට සලකන ගතිය. එහෙම නැත්නම් මේ ඇදහිල්ලක් මේ ලෝකේ න්‍යාය ධර්මයක් තියෙනවා. මේ ලෝකේ චිත්ත නියාමයක් තියෙන කෙනෙක් ඔක්කොම යටපරගත කරන ගිහිල්ලා මිනිසයාට පරිසරය වෙනස් කරන්න පුළුවන්. ලෝකේ වෙනස් කරන්න පුළුවන්. බොත්තමත් අදකලා පමණින් ඕන දෙයක් කරන්න පුළුවන් තරමට ගිනිචට පස්සේ ඒ න්‍යාය පත්‍රය අනුව ඒ ඒ දර්ශනය අනුව කිසිම විදියකට බයලජ්ජාවක් අද නැහැ. ඉතින් ඒක නිසා ලංකාවේ වගේ රටක් ගත්තත් ඒ කියන්නේ අපි සම්ප්‍රදාන කූල බුද්ධඝම රටක වුණත් ක්‍රියාකාරකම් දිහා බලනකොට කෙනෙක් Tamange සදාචාරාත්මක වගවීමක් වලන්නේ කුල්ලෙන් හරි මල්ලෙන් හරි වැඩේ කරගන්නයි බලන. ඉතින් ඒකමයි අද පවතින මේ හිතුවක්කාර නීතිය. කැලෑ නීතියක් විතර තියෙන. ඉතින් ඒ නිසා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පිළිබඳව කළ කළ දේ ඵලඵල දේ කියන එකට හොඳ සම්බන්ධ අදාළ අභිඥා ඥානයක් තමයි මේ චතුපපාත ඥානය. මෙතනින් හෙල ගැලවුණාට පස්සේ කොහෙද යන්නේ? හෙලකින් පල්ලට ඇදගෙන වැටෙනා වගේ කකුල් දෙක උඩට ඔළුව පල්ලෙහාට තියාගෙන අපායට යනවද? එහෙම නැත්තම් අපි හිතපු මට්ටම නඩත්තු කරනවා. එහෙම නැත්තම් සුගතින් කියලා කියන්නේ මෙට වැඩිය සුන්දර වූ තැනකට යනවද කියන එක කල්පනා කරනවා නම් ඒ කෙනා ඒ ඒ මොහොතට වග වෙනවා. ඕනම ජඩකමක් කරන්න, සතෙක් මරන්න, හොරකමක් කරන්න, කාමීත්‍යාචාරය කරන්න, බොරුවක්, කේලමක්, කිස්සචන පරිසෝචනයක් කියන අනිවාර්යම කර්මේශා කර්මඵලය ඒ වෙලාවේ නොසලකා ඉන්න ඕනේ. නැත්තම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි අතින් ඒ වෙන වෙලාවල් වල අපි දන්නවනම් මේ චතුපපාත ඥානයක් කියලා එකක් තියෙනවා. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාට ඒ අභිඥා ලාභින් දෙක පේනවා. ඒත් ඒක පෙන්ලා කියනවා කිව්වට අපි ඕලමල් කමර අපි බාර ගන්න. එහෙම නැත්නම් ලාභයට වාසියට අපි ඔය යටපත් කරගෙන යනවා. ගියාට ඒ කර්මේ සහ කර්මඵලයේ අපිට යටපත් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ගාව ධර්මේ නැත්තම් කර්ම නියාමයේ තමයි වැඩ කරන්නේ. ධර්ම නියාමයේ වැඩ කරනවා නම් කර්ම නියාමයේ යට කරන්න පුළුවන්. අපි ඊයේ ධර්ම දේශනාවේ අවසානයේට මතක් කරගත්ත විදිහට කර්ම අහෝසි කරන්න පුළුවන්. ඒ අවශ්‍ය කරන්න පුළුවන් වෙන්නේ ධර්ම නියාමයේ හුත්ත ඉහළ කෙලවරට ගිහිල්ලා සතිය සුඛ නම්ේ විදිහට හසුරන දැනගත්තට පස්සේ එයාට පුළුවන් එතන එතන කර්ම අවශ්‍ය කරන්න. ඒක බොහොම බලවත් ආයුධයක්. නමුත් ඒක දන්නේ නැත්නම් කම්ම නියාමයේ තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ කම්ම නියාමයේ දන්නේ නැහැ කියලා කරන්න දෙයක් නැහැ. කම්ම නියාමයේ වැඩ කරන දෙයක්. ඉතින් ඒක නිසා අද මේක කොටිම්ම කියනවා නම් බටහිරට මේ කර්මේශා කර්මඵලය අදාහ ගන්න එකත් අවබෝධ කරලා දෙන එකත් මහ විශාල ඥානයක්. ඒ මිනිසුන්ට මේ සමත සම්මාදිට්ඨියක් විපස්සනා සම්මාදිට්ඨියක් මාර්ග සම්මාදිට්ඨියක් ඵල සම්මාදිට්ඨියක් කියනට වඩා මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය පෙන්වීමටත් බුදුමාකාර අමුඩ ගහගෙන කට්ටිය සැරසිලා කටයුතු කරනවා. ඒ මොකද ඒ තරම්ම ඒක යටපත් කරලා තියෙන්නේ ඔය කියන විද්‍යා දියුණුව නිසා. ඒ විද්‍යාවට කවදාකවත් බෑ සදාචාරයත් එක්ක යන්න. අනිවාර්යයෙන්ම සදාචාරයටපත් කරලා මේ ලෝකයේ තියෙන අපේ සුඛ සුඛ සුඛභෝගීත්වයේ සඳහා කොල්ලෙන් හරි කමන්නේ මල්ලෙන් හරි කමන්නේ සැප විඳපල්ලා කියන ගියාම ඉතින් පෘථිවිය රත් වෙනවා පරිසර දූෂණය වෙනවා චිත්ත දූෂණය වෙනවා ඒ මොනව තිබුණත් ඔය විද්‍යානුකූල දියුණුව අනුව මේක සූරකෑම නැත කරන්න කාටවත් බෑ දැන් ඒ තරමටම ගියා මට්ටම ඉක්මවලා ගියා. ඒකෙදී ඒ වෙනස දකින්න પરම්පරාව තමයි අපි අපි ඉපදිච්ච પરම්පරාව. අපේ අම්මලා තාත්තලා ඒව දකින්න නැතුවම පරිලෝකියා මම හිතනවා ඒක හොඳයි කියලා. දැන් අපිට දකින්න වෙලා තියෙනවා. ඒක නිසා අපේ දරුවන්ට අපිට තරම් මුල හරිය දකින්න නැතුව චිත්‍රය අග හරිය දකින්න සිද්ධ වෙනවා. ඉතින් මේකට මේ විදිහටම ඔය යනාතේ යnderලා කටයුතු කරනවාද නැත්තම් අපිත් බුද්ධ ශ්‍රාවකයෝ විදියට ශ්‍රාවිකාව විදියට මේ චුතුපපාත ඥානේ කියවෙන කර්මේ සහ කර්මඵලයේ පිළි අරගෙන මේ ශික්ෂාවකට ඉන්ද්‍රිය සංවරයකට බයලජ්ජාවකට පෙළඹෙනවාද කියනවනම් ඒක තමයි අමාරුම දේ. අපිට ඕනේ නිවන් ලබන්න සිල්පද නොතක. ඉන්ද්‍රිය සංවරේ නොකර බයලජ්ජාව නැතු. ඉතින් බලනවා මේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා නිවන් ලබන්න පුළුවන්. ඔපරේෂන් එකක් කරලා නිවන් ලබන්න පුළුවන්. නැත්නම් ආවල් ගුරුවරයා ගාව මාස 3ක් භාවනා කරන නිවන් ලැබෙනවද? ඉතින් ඒකට තමයි හරියට කට්ටිය ඔත්තු බල බල ඇවිදින්නේ තමන්ගේ සංවරයක්, තමන්ගේ සීලයක් හික්මීමක්, තමන්ගේ බයලජ්ජාවක් ගැන තැකීමක් නැහැ. ඒ එක කණ්ඩායමක්. ඒ ඒගොල්ලෝ හිතනවා මේ මේ විදියට වැඩ කෙරුවොත් නිවනට කෙටි මාර්ග හොයන්න පුළුවන් වෙනවා. තව කණ්ඩායමක් ඉන්නවා තමන් කරපු පුංචි දෙයට තැවෙමින් තමන්ටම දෙස් දෙමින් තමන්ටම සාප කරගනිමින් අතීතයේ ජීවත් වෙන කණ්ඩායමකුත් තියෙනවා. ওই දෙක තමයි මනුස්ස ලෝකේ ජීවත් වෙන්නේ. සමහරු කර්මේශා කර්මපරේ නොතක තමන්ගේ ලාභෙන් සත්කාරයෙන් සම්මානයෙන් සිලෝකෙන් මගේ පළපුලුවන් කාරකමෙන් ඔලමලකමෙන් මේ ජන මේ මේ දේශපාලනඥයෝ නම්ව ගන්නවා වගේ ආර්ථික විශේෂඥයෝ නම්ව ගන්නවා වගේ සමාජ බලකටු නම්ව ගන්නා වගේ මට මේක කරගෙන යන්න පුළුවන් කියලා අර කර්මේ සහ කර්මඵලයේ ඔබා තබන කට්ටියකුත් තියෙනවා. අනික් කට්ටිය කර්මේ සහ කර්මඵලයේ නිසාම අනිච්චන් දුක්ඛන් සංතාරේ බල්ලෙක් මෙරිලා මහපාරේ කියන්නේ තී උදේ ඉඳලා හැන්ද වෙනකන් තැවෙන. ওই දෙගොල්ලටම නිවන් මාර්ගය ලැබෙන්නේ නැහැ. ඒ දෙක මැද තමයි නිවන් මාර්ගයේ තියෙන්නේ. ඉතින් ඒ ටික කතා කරන්න අමාරුයි. ඒ මූලින් කරන සීල ශික්ෂාව පිළිබඳවත් තැකීමක් නැතු. උද කර්මේශා කර්මඵල පිළිගන්නේ නැති එකන ස්වභාවයෙන් කය වචන දෙකේ මේ හැසිරීමකට හික්මීමකට පෙළඹෙන්නේ නැහැ. ඒක අපන්නක සූත්‍රයේ සරුවචන්සේ සඳහන් කරන නිසා ඒ මිනිස්සයා ඒ කය වචන දෙක නොසල නොතකීම නිසා කාය වචී මනෝ දුස්චරිතක නොතකීම නිසා මෙලවත් හතරාකාර බයකටපත් වෙනවා. Tamanටම Taman දෙස් දෙනවා. අහන දකින්න කෙනත් හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බයින. එහෙම නැත්නම් නීතියට අහුවෙලා හිරේ විලංගු වැටෙනවා. නැත්නම් අපාගත වෙනවා. ඒ වගේම තිබුණොත් යම් මේකින් කර්මේ සාකරන වල අපිට ඔප්පු කරන්න බැරි වුණාට ඊට පස්සේ අර කියන විදිහට දුක් ගතින් විනිපාතං අපායන් යනවා. යම් කිසි කෙනෙක් කර්මේ තිබුණත් නැතත් ඇතත් නැතත් දුදනෙනි කම්පල මහත කළොත් ඒකේ පව්කම් නොතබාම හිත. මේ ලෝකේ පව්කම් දෙක තිබුණත් නැතත් කර්මේ සහ කර්මඵලයේ කියන දෙක තිබුණත් නැතත් පවෙන් වැළකුණොත් නම් ෂේප් කියන එක තමයි කියන්නේ. එච්චරයි අපන්නක ජාතකේම අපන්නක සූත්‍රයේම සරුවචන්සේ පෙන්නා. ඉතින් ඒක නෝන්ජල්කමක් අද ලෝකේ. අද තියෙන්නේ කර්මේ සහ කර්මඵලයේ තියෙද්දිත් මට ඕම් බලාපන් කරන්න පුළුවන් කියලා මන්ත්‍රීතුමාගේ ලියුමෙන් පගාවෙන් වැඩ යුතු කරන අතර මේ එක්කෙනෙකුටවත් ගැළවුමක් නැහැ. මෙතන එක්කෙනෙක්වත් එහෙම නොසිතන අය නෑ මෙතන. ඕන කරලා තියෙන මේ තමන්ගේ කය වචන බේර ගන්නව වෙනුවට මේක වෙන පැත්තෙන් කරන්න පුළුවන් කියලා. අනෙක් පිරිස තමයි තමන් එවසේ කළා වූ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම නිසා තැවෙනවා. පුළුවන් තරම් තැවෙනවා. අනේ දැන දැන පව් කරපුවම මොකද මේ වෙලා තියෙන්නේ කියලා මනසට හම්බ වෙන කැම ටික කන්න බෑ. එළඹ පැදුරේ නිින්ද යන්නේ බඩ දනවා. නානා ප්‍රකාර මානසික රෝග ඇති එන්න පටන් අර ගන්න. ඉතින් ඔය දෙකොල්ලට නම් බණක් අහන්නවත් වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙන කෙනෙකුට මේ කියන බණක් තර්කානුකූලව ණය විපස්සනාවට න්‍යායානුකූලව කල්පනා කරන්න වෙලාවකුත් නැහැ. මොකද ඔළුව තියෙන්නෙම අර දෙකේ අවුල් වෙලා. ඒ නිසා එහෙම කෙනෙකුට භාවනාවක් කරගන්න දැන් අපි අපේ ගෙවල් වල ඉන්න අනික් මිනිස්සුන්ට මොකද භාවනා කරන්න බැරි මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ටත් පැය 24 හම්බෙන්නේ අපිට වගේමයි. නමුත් ඒගොල්ලන්ට ඒ සඳහා කාලය යොදවන්න බෑ. ওই নানা ආකාර වැඩ ගොඩක් තියෙනවා. අපිත් දැන් හෙට අනිද ගෙදර ගියාට පස්සේ අපිටත් මේ වගේ කාලය යොදවන්න බෑ. මොකද ඒ? මේ Nissan වනේ විශේෂ මේ වශියක් එකක් තියෙනව නෙවෙයි. ඒ ගිය ගමන් අපි අර කර්මේශා කර්මවලේ පිළිගැනීම පැත්තක තියලා අපි අපේ ඔලොමල කන්දිකේ දුවන්න පටන් අරගන්නවා. ඒක නිසා මේ අපි අතික්කන්ත මානුෂකේන මනුස්සයා ඉක්මවපු පිසිදු ඇහැකින් සත්‍යේ පජානාති මිනිස්සෝ දකින්නවා උපදිනවා මැරෙනවා. ති හොඳ තැනකදලා නරක තැනට යනවා. නරක තැනින්ලා හොඳ තැනකට යනවා. ස්වර්ණෝ දුර්වර්ණෝ එනවා. හීන පනීත ගතියටපත් වෙනවා කියලා දකින්න එක ਸਰවචාන්සේ සඳහන් කරන්නේ මේ අභිඥාව පහළ වෙච්ච කෙනාට සිව්මහල් සිව්මහල් පාසාදක උඩ ඉඳගෙන වීදියක් දිහා බලා ඉන්නා වගේ. මේ එක්කෙනෙක් වීදියේ දොරක කාමරයක නිවසක ඉඳලා එළියට එනවා. තව කෙනෙක් නිවසක් ඇතුළට යනවා. තව කෙනෙක් වීදියේ හැසිරෙනවා. තව කෙනෙක් හතරමං අන්දේ ඉන්නා වගේ පේන්න පටන් ගන්නවා මේ මිනිස්සු මේ මේ මොහොතේ මැරෙන කී දහහක් ඉන්නවා. මේ මොහොතේ උපදින කී දහහක් ඉන්නවා. ඉතින් ඕකෙදී ඔය ਸਰුවචනාංශය දීලා තියෙන මේ චුති සහ උපාද දෙක ගෙටපිවිසීම සහ ගෙයින් නික්මීම කියන එක දෙනකොට ਸਰුවචනාංශය තව වචන දෙකක් කියනවා. වීදිය හැසිරෙන්නන් සහ හතරමං හන්දේ ඉන්න අය. එතකොට තේරවාදයේ පිළිගන්නේ මේ uppatti සහ චුති අතරමැද ඉන්න කටෙක් පිළිගන්නේ නැහැ. අපේ කියන විශාල වාද මේ පුනරුත්පත්තිය ගැන කතා කරන්න ගියාම මෙලොවෙන් ඉපදිලා ඊගාව එක ඒ වෙලාවෙම උපදිනවා අතරමැද භවයක් අන්තරා භව කතාවක් නැහැ. ඒ මා විශාල වාද මේවට. තියෙනවද අන්තරා භවයක් නැද්ද කියලා. එහෙම් පිළිගත් ඥානසී ස්වාමීන් වහන්සේ මේ පාඩය ගෙනහැර දක්වලා වෙනවා සරුවචාන්සේ පෙන්නනවා. මේකට ඇතුළේ නායත් පේනවා. පිටිවින නායත් තියෙනවා වීදියේ ඇවිදින කට්ටියකුත් පේනවා. හතරමං හන්දේ ඉන්න කට්ටියකුත් පේනවා. ඉතින් ඒගොල්ලෝ තාම ගයක් නියම කරලා නැහැ. ගේකින් පිට වෙලත් නැහැ. ඒගොල්ලෝ අතරමැද අවස්ථාවේ ඉන්නේ. ඉතින් මේ මේ తত্ত্বය කවුද වාද කරලා හෝ අත්දකලා හෝ නිශ්චිත කියන්නේ. ඉතින් ඒ නිසා එදා ඉඳන් ධාතුර දිගටම අන්තරාභාවයක් ඇත්තේ නැත්තේ කියලා මේ හිතවිලි ගණන් කර කර වගු ඇඳ ඇඳ ප්‍රස්ථාර ගහගෙන දඟලනවා. නමුත් මෙතන ਸਰවඥයන්සේ සමාන අවස්ථා හතරක් පෙන්වන්නේ. ඇතුල් වෙන අය පේනවා, පිට වෙන අය පේනවා. ඒක චුති උප්පාද. වීදී හැසිරෙන අය පේනවා. හතරමං හන්දික හැසිරෙන අය පේනවා. මේ වගේ අපේ උපදින මරණ සත්වයින්ගේ ක්‍රියාකාරකම් මේ අභිඥාව ඇති කෙනාට පේන හැටි. ඉතින් මේ මෙතෙක් කියපු කරුණු ටික තේරුම් අරගෙන යෝගාවචරයක් තමන්ගේ ජීවිතේට ශික්ෂාවණම් කරගන්න ලං කරගන්නේ කොහොමද? යෝගාවචරයේ තමන්ගේ ජීවිතයට ඉන්දිය සංවරය ලං කරගන්නේ කොහොමද? යෝගාවචරයේ තමන්ගේ ජීවිතයට බයලජ්‍ය දෙක ලං කරගන්නේ කොහොමද කියන්නේ මේක විපස්සනා පැත්තෙන් ගතපත් ගත හැකි පැත්තක් තියෙනවා. ඉතින් අර මෙතෙක් කරපේවයිදි වගේ මම හිතුවා මේ චුතුපපාත ඥාන ශීර්ෂයෙන් ඒ අර විදිහට සමාහිතේ චිත්තේ මුදු භූතේ කම්මනීයේ ආනෙන්ජප්පත්තේ අනංගනේ තිතේ ඒ කියන හොඳ මානසික තත්වයක් ගන්න මට චතුපපාත ඥානෙ ලැබේවා කියලා අදිෂ්ඨාන කරනකොට හොඳට තමන්ගේ හිතේ தત્ත්වය වශී කරගෙන ඒ චතුපාංචා චතුපාණ පාත ඥානෙ ලැබුණොත් මිය යන උපදිනායේ පේනවා. නමුත් ඒ හා සමාන දෙයක් විපස්සනා කරනකොටත් දැක ගන්න පුළුවන්. ඒක හරහා තමයි ඔය කියන අභිඥා මට්ටමට යන්න පුළුවන් වෙන්නේ. ඒක අපිට කියන්න පුළුවන් මේ අරමුණෙන් ඉඳලා හිත පිට යන හැටි සහ එහෙම නැත්නම් පිට අරමුණකට හිත යනවා. ඊට පස්සේ පිට අරමුණක ඉඳලා නැවත අරමුණට හිතේ එන හැටි ඒක අපිට අකමැති වුණත් දැක ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම දැක ගන්න වෙනවා. ඒ දැක ගන්න නැතුව කවදාකවත් විපස්සනා සමාධියක් එහෙම නැත්නම් චන මාත්‍ර සමාධියක්වත් ගන්න බෑ. ඒක නිසා අපි බණ අහලා බයලජ්ජාව ඇති කරගෙන ඉන්දිය සංවරය අරගෙන සීලයක පිළිහිටලා අපේ ශක්ති ප්‍රමාණය අපි බලනවා මේ යහ පැවැත්ම තමයි අපි දන්න කයේ හිත පවත්තන එක. ඉතින් අපි ඒකට ඔක්කොටම සෑදිලා සැදී පැහැදී ගිහිල්ලා වාඩි වෙලා පූර්ව කෘත්‍ය කළ වාඩි වුණාම අපිට සමාහලාට පේනවා මගේ හිත දැන් මේ අරමුණ ඇතුලේ ඉන්නේ කියලා. ඒ කියන්නේ ගේ ඇතුලේ. ඊට පස්සේ පේන මෙන්න පිට වෙනවා. ඊට පස්සේ වෙන පිට වෙච්ච එක ඇතුලට එනවා. ඉතින් ওই දෙකම අපිට කරප්පන් වෙනවා දකින්නකොටම මොකද අපි කැමති නැහැ අරමුණෙන් පිට යනවා දකින්න නැත්නම් පිටේ ඉඳලා අරමුණට එන එක අපිට විශේෂ ගෝචර වෙන්නේ නැහැ. අපි හිතමු යම් දවසක යෝගාවචරයා අරමුණේ හිත තියෙනකොට අරමුණේ හිත තියෙන බව දැනගන්න මොකක් හරි උපමානයක් අල්ලගත්තයි කියලා. මම දැන් ඉන්නේ සතියේ කියලා යාට තේරෙනවා. ඒක උඟාක් අමාරු දෙයක් සත්‍යයට එන එක නෙමෙයි අමාරු දෙය. සත්‍යයකට ආව බව දැනගෙන ඒකට ප්‍රමෝදය පහල කරන එක. ඒ දෙක අතින් අපි හරිම දුර්වලයි. සතියට සතිය ආරමුණට ගත්තත් ඒ බව ප්‍රකාශ කරන්න අපි දන්නේ. එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ඔප්පු කරලා පෙන්නන්න ඒක අස්පනා පිට දැකව බව පෙන්වන්න කියන්න අපි දන්නේ. දෙක සතියේ ඉන්නකොට හිත ප්‍රමෝද වෙනවට වැඩිය හරි නීරස වෙනවා. කම්මැලි වෙනවා. ඒකාකාරී වෙනවා. බය ඇති වෙනවා. නිදිමත වෙනවා. ඒ නිසා සතියේ ඉන්න වෙලාවේ ඉන්නේ මේක වෙන්නේ කියලා බලාපොරොත්තු වෙන්න ඕනේ මේක ප්‍රමෝදමත් වෙන එකයි. බලාපොරොත්තු වෙන්න ඕනේ මේක භාවනා දියුණුවක් බව තේරුම් ගන්න එකයි. බලාපොරොත්තු වෙන්න ඕනේ මේ කෙලෙස් අඩු වෙච්ච බව තේරුම් ගන්න එකයි. නමුත් ඒ විනෝඩ වෙන්නේ අයියෝ හරීම ඒකාකාරී, හරීම නීරසයි, හරිම කම්මැලි. ඒක නිසා මේ අරමුණ වෙනකොට වෙන අරමුණකට හිටියොත් මොකද වෙන්නේ? මේ ඉරියව් වෙනකොට වෙන ඉරියව්වට ගියොත් මොකද වෙන්නේ? මේ ගුරුරගා භාවනා කරනකොට වෙන ගුරුරෙක් ගත්තොත් මොකද වෙන්නේ? වෙන භාවනා මධ්‍යස්ථානට ගියොත් මොකද වෙන්නේ කියලා අපි අර එකම අරමුණක ඉන්නකොට සතිය පිහිටනකොට ඒකේ ප්‍රමෝද වෙනවා වෙනුවට නැත්නම් සරුවචනාංශ අපට ප්‍රමෝද වෙන්න කියද්දී මායя අපිව කම්මැලි කරනවා. මායя කෙලස් ඇවිල්ලා කම්මැලි කරන. ඉතින් අපි අහුවෙන්නේ මායයටද බුදුන්ටද කියලා අපි කල්ැතුව කොන්දේසි අසංකල තිබුත් නැත්නම් අනිවාර්යයෙන්ම කම්මැලිකම තමයි තියෙන්නේ. ඉතින් අපි හිතමු කවදා හරි කාට හරි ඒ සතියේට හිත ගන්න ඕනෙත් පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ යා හොඳටම දන්නවා දැන් මේ මනෝ විකාරක නෙවෙයි. හීනකත් නෙවෙයි. බීලමත් වෙලත් නෙවෙයි. දැන් ඉන්නේ සතිය කියලා දාන්න. ප්‍රත්‍යක්ෂණය කරන. එතකොට ඒක ප්‍රමෝද කරන්නත් දන්නවා. ඒක තමයි මම තන වඩා ගන්න. ඒ තමයි භාවිතා කරන්න ඕන. බහුලීගත කරන්න ඕන කියලා දන්න. ඉතින් මේක ඇත්තටම කියනවා නිවන වගේම දෙයක්. මේ තිබුණාට දන්නේ නැති එක තමයි මේ අපි මේච්චර සංසාරේ යන්න හේතුව කියලා දල වශයෙන් කිය එහෙම ඉන්න වෙලාවක අච්චර අමාරුවෙන් අපි සත්‍යමත් වෙලා සතිපත් බව දැනගෙන සත්‍යමත් බවට ප්‍රමෝද වෙලා ඉන්නකොට ওই කොච්චර නීති තිබ්බත් ඒ කර්මානුරූපව ඉස්තු අනුව ආහාර අනුව චිත්ත තත්ත්ව අනුව හිත පිටපයි. එතකොට අර සිව්මදුර කවුලෝක ඉන්න කෙනෙක් මේ ගියක් ඇතුලේ ඉන්න කෙනෙක් වීදියට බැස්සා වගේ මේක දැක ගන්න පුළුවන් නම් ඒක යථා භූත ඥානේ නැත්නම් චිත්ත tattve තේරුම් ගැනීමේ අත්‍යවශ්‍ය එකක්. අපි මේ සිල් රැකයි කියලා. අපි සතිය පිහිටුවයි කියලා. හිතේ ඒ තිබුණු ජඩ ගති කඩප්පුලි ගති, නන්නත්තර වෙන ගති නතර වෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙම දැකලා ඒකට හිත නරක කරගන්න නැතුව ඉන්න එක නම් ශික්ෂාවට වැටෙනවා. හිත පිට යනවා. හොඳ තැනක ඉඳලා නරක තැනට යනවා. නැත්නම් අරමුණක ඉඳලා වෙන අරමුණට යනවා. ඒ අලිමදියට හරක් කියලා ඒකට තව හිත නරක කරගත්තොත් එතනින් තමයි කර්ම රැස් වෙන්න පටන් ගන්නේ. යන බව දැනගෙන මේක තමයි ඊගාව අභ්‍යාසය මට තියෙන දැන් අරමුණේ ඉන්නකොට ඉන්න බව දාන්න. සතියනෝ සතියින බව දාන්න. මට ප්‍රමෝදයකුත් තියෙනවා. ඔන්න හිත නපුරු තැනකට ගියා. නපුරු තැනට ගියාට පස්සේ නපුරු තැනට යනවට වැඩිය අමාරුයි. ඒකට හිත නරක කරගත්තොත්. හිත කරදර ගන්නවා කියන වචන තමයි ඔකට පාවිච්චි කරන්නේ. හිත කරදර නොගන්න ඉන්න එක සීල ශික්ෂාව නෙවෙයි. සමාධි ශික්ෂාවත් නෙවෙයි ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. හරිම අමාරු. මොකද උඟ දෙනෙක් හිතන්නේ අපි දහම් පාසලේ වයි ඉගෙනගන්නේ නැහැ. ගමේ පන්සලේ හැමතෝ බණට කියලා නැහැ. බුද්ධඝම් පොතේ නැහැ. එහෙමනම් කොහොමද මේ කීකරු නිර්මල නික්ලේශී තැනක ඉඳලා හිත කබලෙල්ලෙවට පැනනා වගේ දුකටපත් වෙච්චාම මේක දිහා බලලා පශ්චාත්තාප නොවි ඉන්නේ කොහොමද කියන එක පොඩි දරුවෙකුට නම් කරන්න පුළුවන් වයසක නෝඩ කරන්න බෑ. ඒ මොකද ඒකට පශ්චාත්තාප වීම තමයි පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි නමුත් පශ්චත්තාප වෙලා ලැබෙන කිසිම ලාභයක් තියනවද කියලා බුදුරජාණන්සේ ප්‍රශ්නයක් අහනවා. වෙන්නේ මොකද්ද? හිත තවත් නඩත්තු කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එහෙම පශ්චත්තාප නොවි බලාන ඉන්නකොට අපිට පේනවා නම් අර ඊයේ කිව්වා වගේ gedare ඉන්න මිනිහෙක් වෙන ගමකට යනවා එන ගමකින් තව ගමකට යනවා තව ගමකින් තව ගමකට ගියාට පස්සේ මිනිහට ආපහු එන්නේ ඉතිච්චාම අර ගිය වීදියේ දිගේම ආපහු එනවා වගේ ආපහු වෙලා ගෙටකෙව දින වෙලාවක් පොඩ්ඩක් හිතන්න. ආයෙත් ඇවිල්ලා රොන්දයක් ගහලා නන්නත්තර වෙලා හිත අරමුණට ආපු වෙලාවක ඒ යෝගාවචරයට අර ඉස්සලා gederin නිකුත් වෙන්න ඉස්සලා වගේ අර උපමානීය හරහා අන්න දැන්නම් වටම ගිහිල්ලා ගෙටම ආවයි කියලා. Tamange අර සතිය පිහිටව බවට උරගා බලන්න පුළුවන් නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නම් අස්පනා පිට සහතික කරලා දෙන්න පුළුවන් නම් ඒක විශාල ජයග්‍රහණයක්. මේ චුතුපපාත ඥානෙ ලැබීමට නිකන් හරියට වැඩ පටන් ගත්තා වගේ. ඒ බවට නැවත gedetta ආවට පස්සේ දන්න එකට සතුප්පාද කියලා කියනවා. ඒකට සරති කියන වචන සරුවසනසේ පාවිච්චි කරනවා මම මෙතන ඉඳලා රවුමක් ගහලා. ඒ රවුම ගැහුවේ මගේ උමනාට නෙවෙයි. ඒ හිතේ තියෙන <clears throat> ජඩ ගතියේ කර්ම වේගයකට, චිත්ත වේගයකට, ආහාර නිසා, හේතු නිසා. නැත්නම් තාඩ පස්සේ දැන් දන්නවා ගමේ කතාවක් තියෙනවා කොල්ලෙක් නම් රත්ති අසු ගාලා ගෙට ගත්තොත් නාවලා ගන්න පුළුවන්. හැබැයි කෙල්ලෙක් එළියට ගත්තොත් නම් ගන්න අමාරුයි කිය. කොහේ පටලවිලා තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා කොල්ල රත්ති අද ගාවට අපේ අම්මා නම් ගණන් ගන්නෑ. හැබැයි කෙල්ලන්ට නම් දෙන්නේ නැහැ. ඉතින් මේ හුඟ දෙනෙක් ඒ එළියට ගිය කෙල්ලෙක්ගේ විදිහට තමයි හිත බලන්නේ. ඒ නිසා මම භාවනාදී කියනවා. මේ භාවනා වැඩ පිළිවෙලට කොලුකම තියෙන්න ඕනේ. පරුස ගතිය තියෙන්න ඕනේ. පුරුස ගතිය තියෙන්න ඕනේ. ඉතින් උගව දෙනෙක් ඒක නෑ ඉතින් ඒක ඉතින් මොකද කරන්නේ ඉතින් මම කිව්වට ඕව හරියන්නේ නෑනේ. ඒක නිසා කොල්ලෙක් රස්තියාසුවක් ගහලා නැවත ගෙට එනවා. එතකොට මේ නෑදෑයන් මා නැති අමතක කළ දවසේ ඔබේ පැලේ නැත දොරගලු වැසිනේ පියාණෙනීමම නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ මගේම පිය වේවා කියලා තියෙනවා. නැවත gedette එනකොට පයින් ගහන්න එපා. ඌණට කෙල ගහන්න එපා. උණු අතරක් කරන්න එපා. එතකොට කොල්ලා තවත් ජඩ වෙනවා. ඒෂා නැවත ගෙදෙට්ට එනකොට සරති කියලා මෙයා මෙන්න මෙතන ඉඳලා මෙහෙම මෙහෙම රවුමක් ගහලා මේ ආවේ කියලා දැනගන්න පුළුවන් නම් එතකොට දිබ්බ චක්කුසා දිබ්බ චුතුපපාත ඥාන කියන දෙකේ මූලික දත්ත රැස් කරන්න පටන් ගන්නවා. තිබුණේ පිළිතුරු තැනක මෙහෙම මෙහෙම රොම්පි කෙලලා නන්නතර වෙලා රස්තියාදු ගහලා දැන් ගෙට ආවා. මේක සරති කියන සිහිපත් කරන්න පුළුවන් නම් ඒ යෝගාවචර ලැබෙන ආනිසංසය තමයි අතරමැදි අවස්ථාවල එකතු කරපු කර්ම සේරම අහෝෂි වෙන. කර්ම යන්නේ එකතු වෙන පැත්තට. ඊට පස්සේ විවරති කියලා එකක් උද්දජාංශ පෙන්නනවා. ඒක හෙලි කරන්න පුළුවන් වෙන්න. වසංගන්න බෑ. වසංග යවුවොත් කෙලස් වෙනවා. මගේ හිත මේ පිස්සු තැනක තිබ්බා. ඒකෙන් සද්දෙට ගියා, වේදනාවට ගියා, හිතවිල්ලකට ගියා. මට මනාප ගති පානවා. මනාප දැන් ඔන්න ඒකෙන් ආය ආවා. ඉන්න අරමුණට කියලා ඒක විවරණය කරන්න පුළුවන් මතක් කරාට මදි විවරණය කිරීමෙන් තමයි අර හතුර පතුරු ගහන්නේ අපි. කෙලෙසේ සුන්නද්දූලි කරන්නේ විවරණය කරන්න බෑ. ඊට පස්සේ උත්තානි කරෝති ඒක හුවා දක්වන්න ඕනේ මගේ ජීවිතේ කවදාකවත් නැති විදිහට මට මන් දැන් සමාව දෙනවා. මගේ ජීවිතේ මම කවදාකවත් නැති විදිහට වෙච්ච වැරද්දට සමාව දෙනවා. ඒ අවුරුසු කාලෙට කියනවා අපේ සිංහල ගෙදර දොරේ බත බුලතින් නිතර පිරි. වෙච්ච පමා ගන්න නැවත සමාදෙන ගතියක් බුලතේ තිබේ. වැරද්දක් වුණාට බුලත් අතක් දීපුවාම පස්සේ ඒ පමාවට සමාවක් ලැබෙනවා. ඒ වාගේ එකක් තියෙනවා. Taman ඒ රොම්පේ රොම්පි ගහලා රත්යාතු ගහලා නන්නත්තර වෙලා හිත ආවට පස්සේ ඒක සරති විවරති වසංගන්න උත්තානි කරොත් යන්නේ මයි ජීවිතේ කවදාකවත් මම මෙතෙක්කල් මේ වැරද්දක් කරලා ආවට පස්සේ සමාවක් දීලා නැහැ. නමුත් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා පොඩි ලයිසන් එකක්. එහෙම ආවට පස්සේ සමාව දුන්නොත් අතරමැද අවස්ථාවල තියෙන පවු නැති වෙනවා. ඊට පස්සේ මේ උත්තානි කරෝති කියලා කියන හයිලයිට් කරනවා කියලා තියෙන්නේ වෙන්ද. භාෂාවේ අද තියෙන ක්‍රමයට. ඊට පස්සේ මේක දේශේති කාට හරි ගිහිල්ලා කියනවා. භික්ෂුන් වහන්සේලා එහෙමයි කරන්නේ. Taman අතින් වැරද්දක් වෙච්චාම ශිල්පදයක් කැඩිච්චාම දේශනා ගාමිනී ආපත්‍ති කියලා જાතියක් තියෙනවා. ගිහිල්ලා තව කෙනෙක් ළඟට වැඳලා කියන අවසරයි. එයත් මට වැඩි වැඩි මල් වුණාට කමන්නේ බාල් වුණාට කමන්නේ හැබැයි භික්ෂුවක් වෙන්න ඕනේ. ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම ආපත්‍යක් සිද්ධ වුණා. එතකොට මේ ආපත්‍ති බාර ගන්න එකනත් කියනවා. හොඳයි. ආපත්‍ති දේශනා කරන එක ආයති සංවරේ සාසනයේ ලොකු පණක්. සජීවී දෙයක්. ඉස්සරහට මේම නොකරන්න වග බලා ගන්න කියලා ආයති සංවරයට උපදේශයක් දෙනවා. ඒ වගේ කවදා හෝ Tamange හිත ඒ සරති විවරති උත්තානි කරෝති දේශේති කියන මේ පද හතර විදිහට කමඨාන් සුද්ධ කරන වෙලාවේ මේක හෙලි කරගන්න පුළුවන්කමක් ආවනම් මේක පව් හෝදන ක්‍රමයි. පව් අහෝසි කරන ක්‍රමයි. ඒක නොකරන එකට කියනවා ඔලොමලකම කියලා. මේක කියන එකට කියනවා අහිංසකකම කියලා. ඒ නිසා යම් කෙනෙක් අහිංසක නම් එයා කොහොමඩත් ඉන්නේ දිවි ලෝකේ තමයි. එයා කොහොමඩත් ඉන්නේ නිවනේ තමයි. එයා කොකටත් ඉන්නේ ආර්ය ලෝකේ තමයි. අපිට ඒක කරගන්න බැරි අපි වැරද්දක් කිව්වොත් අපේ හතුරා. ඒක වැරදියට පාවිච්චි කරලා අපේ කීර්ති නාමය නැති කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට කියන්න තරම් පිළිගන්න තරම් සත්පුරුෂෝ නැහැ. ඒ මොකද Taman Tamanට අසත්පුරුෂ නිසා. තමන්ට තමන් අසත්පුරුෂනා ලෝකේ කොහොක්වත් අසත්පුරුෂෝ නැහැ. තමන්ට තමන් සත්පුරුෂනා ඒ කියන්නේ පිට යනවා හිත ගණන් ගන්න එපා. ඒ හැටි. මේක මම කියන්න එපා. මේක මගේ කියන්න එපා. මේක මගේ ආත්මේ කරගන්න එපා. හොඳට හිත නාවලා තොටිල්ලේ තියන්න බලන්න මෙන්න පනිනවා එළියට. ලාහට ගෙම්බ එකතු කරනවා වගේ. ඊට පස්සේ රොම්පි ගහලා ආයෙත් එනවා. ආවට පස්සේ Tamanට පුළුවන් නම් මෙතනයි හිටියේ මෙතෙන්ටයි ගියේ. ඒක හොඳට විවරණය කරලා කියලා දේශනා කිරීම හරහා ඒ පව් සමා කරන්න පුළුවන් ක්‍රමේ තියෙනවනම් යාට තේරුම් ගන්නවා මේ තෙක්කල් සංසාරේ පව් එකතු වුණා. ඒවට කියනවා මෝහ පටල කියලා. දැන් එතන එතන එන පුංචි පුංචි අකුසල කර්ම ගෙවම් කරන ක්‍රමේ දාන්න. එතකොට නූපන්න කුසල් නොයිපද වීමේ දක්ෂකම වගේම හිතේ දැනට උපන්නා වූ අකුසල කර්ම ගෙවම් කිරීමේ දෙවෙනි පදන් වීරිය ඉන්න පටන් uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්ණාති පදහති. හිතට මේ පිරිසුත් තැනක තිබ්බා මෙයා කක්ක ගා ගන්න. කෙලස් වීඩියෝ වලට යන. ගිහලා රස්තියාදුවක් ගහලා ආවට පස්සේ හිතන රක් කරන්නේ නැතුව සරති විවරති උත්තානි කරෝති දේශේති කියන විදියට ඒ එයා ගමන් කර ගමන් පෙත මාර්ගයේ හෙලි කරන්න පුළුවන් නම් අර ඒ වෙනකොට අලුතෙන් ඇවිල්ලා තියෙන කෙලෙස් විතරක් නෙවෙයි. ඉපදිලා හිතේ තියෙන චිත්තසංතානයේ තියෙනවත් අයින් කරන දැනගන්නකොට යාට තේරෙනවා හිත දුවන්නේ මේ වගේ නම් ওই වගේ තමයි ඊයේ නිදාගත්ත මනුස්සයා හෙට උදේ නැගිට්ටට පස්සේ ඊයේ නිදාගත්ත හිතමනේ දැන් හෙට උදේ තියෙන කියලා අපි බාර ගන්නවානේ. ඒ වගේම යම් කෙනෙක් මෙතනින් මැරිලා තව තැනක උපදිනකොට ඒ මනුස්සයා තණ්හාමාන දිටි දුරු කරලා නැත්තම් ඒක කොහෙන් හරි ඒක නඩත්තු කරන්න උත්සාහ කරනවානේ ගඟට වැටිච්ච එක පිටුරු ගහරි එල්ලෙනවනේ. භවනා කරලා මේ ජීවිතේදිම මේක නැති කරගත්ත කෙනෙක් නම් ඒ නැතුණාට පස්සේ ඊගාව පුරු කල්ලන්න යන්නේ නැහැ. අල්ලන්න ගියොත් අහුවෙනවා. ඒක නිසා ගිවං කරපේකරන මේ ප්‍රශ්නේ නැහැ. ගිවං කරපො නැති කෙනා දැනගන්න ඕනේ. මේ වගේ හිත රස්තියාදු ගන්නකොට ඕකම තමයි ඔය චුතූපපාත ඥානයේ තියෙන විදිහට මෙතනින් චුත වුණාට පස්සේ ඊගාවට මොකද්ද අල්ලන්නේ කියන එක මොනම කෙනෙකුටවත් මොනම තාලකින්වත් කියන්න. කම්ම නිමිති ගති නිමිති පහළ වෙනවයි කියලා ඒ කෙනා භාවිත මනසක් ඇතුව සුතමේ ඥානෙ, චින්තාමේ ඥාන, භාවනාමේ ඥානෙ ඇත්තම් යාට කියන්න පුළුවන් ඔන්න මරණ වෙලාවේ හරස්කඩක් පෙන්වනවා. එතෙන් තමයි යන්නේ කියලා. ඉතින් යම් විදියකට එහෙම ඊගාවට අල්ලන තැනක් ගැන අපේක්ෂාවක් නැති කෙනෙක් හිතන්නකෝ. රහතන් වහන්සේ නම. ඉතින් රහතන් වහන්සේ දැන් මෙතනින් ගලවුණාට පස්සේ කොහෙද අල්ලන්නේ? ඉතින් ඔය සර්වචන්සේ වැඩ ඉන කාලේ ඔය මේ ඒ වංගීස කියලා බ්‍රාහ්මණෙක් හිටියා. එයා ඕනෙම ඔලු කට්ටකට තට්ටු කරලා කියනවා කොහෙද ඉපදිලා තියෙන්නේ කියලා. ඉතින් හරි ප්‍රසිද්ධයි. හැම තැනම ගියාම මිනිස්සු පුදුපඬුරු දෙනවලු. අනේ මගේ මහත්තයා කොහෙද මැරිලා ඉපදුනේ? මගේ අම්මා කොහෙද මැරිලා ඉපදුනේ? මගේ පුතා කොහෙද? ඒ මංසා ඔලු කට්ට තට්ටු කරලා කියනවා. ඉතින් කන්නසෙක් කියවලු උඹට මේ ඔය ඔය විඥාවට කොහොල් කේල් ගහට කොට කොට ගියා වගේ මේ ගයින් ගහට කොට කොට ගියා වගේ ගිලඹ හොටපටලව ගන්න තැනක් තියෙනවා. ওই විඥාවට ගිහිල්ලා සවැත්නුවර ජේතවනාරාමේ ඉන්න එක්කෙනෙක් ගිහිල්ලා හම්බෙන්නේ කි. පස්සේ මංසා එනවා බුදුහාමුදුරා. ආවට පස්සේ බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා ඕනම කෙනෙක් මැරිලා ඔලු කට්ට මට දෙන්න. මම තට්ටු කරලා කියනවා කොහෙද යන්නේ කියලා. බුදුචානන්සේ කියනවා සංඝයා වහන්සේ නමකට. රහතන් වහන්සේ නමකේ ඔලු කට්ටක් ගෙනත් දෙන්නේ. අර මනස තට්ටු කරලා බලපන් මිනිහ හොල්මන් කොයි ඔක්කත් ගිහිල්ලා නැහැ. එසේ බුදුහාමරණ මොකද කියලා. අහුවෙන්නේ නැහැ. ආයෙසරේ තට්ටු කරලා බලන්න. ගියතන අහුවෙන්නේ. තුන් සැරයක් බැලුවට පස්සේ බුදුහාමර මොකද දැන් මේ ශාස්ත්‍රේ වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ කියනවා උඹ දන්නේ ඔය ඔලු කටට තට්ටු කරලා ගියතන හොයන යන්ත්‍රේ. නැත්තම් ඒ මන්ත්‍රේ. මයි ළඟ තියෙන විට බොහොම බරකට මන්ත්‍රයක්. මෙයා මේ මන්ත්‍රයෙන් වැඩ කෙරුවේ. ඒ වෙලාවේ මේ සිවුරු ඇරලා ඉවුරුපරවගෙන කියනවා අනේ මට මේ මන්ත්‍රය කියලා දෙන්නේ. ආය අල්ලන්නේ නැති මන්ත්‍රය. දැන් අපි තියෙන්නේ එහෙම නෙවෙයිනේ. පුළුවන් තරම් මේක අල්ල බදාගෙන ඒ අල්ල බදාගත්ත ප්‍රමාණයටනේ ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බෙන්නේ. දැන් භාවනා කරන වෙලාවේදී ගෙවල් දොර අතහැරලා ඇවිල්ලා මෙතන ආනාපානෙ ඇල්ලුවාට ටික වෙලා ආනාපානෙත් ගෙවුනහම ඒකට පපු වතුර ගාන අඬහව ගහන්න ඕනේ. ගෙවෙන්න තමයි මෙතෙන්ට ආවේ. ගෙවෙන එක තමයි කළ යුත්තේ. ඊට පස්සේ මොකොත් අල්ලන්න එපා. මේක හිතන්න හත් අට සැරේ කෙරුවයි කියලා. එතකොට යාට තේරෙන පටන් අරගනි අර හිත පිට යනවා අල්ලලා. නැවත එන තැනකොත් අල්ලලා. කලබල වෙන්නේ නැතුව හිත දුක් කරදර ගන්න නැතුව හිත පීඩා ගන්න නැතුව හිටියොත් හිත පිට ගියා කියලාත් කනගාට වෙන්න දෙයක් නැහැ. නැවත ආවයි කියලා සතුට වෙන්න දෙයක්වත් නැහැ. හැබැයි වෙනදට වැඩිය හිතේ ගතිය යන්නේන තැන පොත් බැීමක් අහුවෙන්න පටන් ගන්නවා. හිතක් තිබ්බාම මෙහෙමයි දුවන්නේ කියලා. මේක කිසිම චාරයක් නැහැ, කිසිම න්‍යායක් නැහැ. මේ දුවන ගතිය දකින්නකොට යාට පේන්න පටන් ගන්නවා ඒක පිළිබඳව පශ්චාත්තාප වීමේ ගෙවන් වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ක්ෂය වීමක් වෙන්න පටන් ගන්නවා. වැය වීමක් වෙන්න පටන් ගන්නවා. ඉස්සර නම් හිත පිට ගියාම ඉසాత බඳගෙන අඬනවා. දැන් නැහැ. ඒක වෙනවත් එකම හිත පිට යෑමත් නතරයි. ඒක මා අමුතු ගුඪ සම්බන්ධයක් තියෙන්නේ. හිත පිට යන එක පිළිබඳව පශ්චාත්තාපේ නතර වුණාට පස්සේ හිත පිට යන්නේ නැහැ. ਸਰවඥාන්සේ දෙන උපමාවක් එක කිට්ටුවෙන් යන එකක්. පුරුෂයෙක් ස්ත්‍රියාවක් අසාද වයින්. දවසක එනකොට ඒ පුරුෂ ඒ ස්ත්‍රියාව වෙන පුරුෂයෙක් එක්ක සංවාසයේ ඉඳලා ඉන්නවා පේනකොට අර මනුස්සයාට විශාල බලාපොරොත්තු සුන්වීමක් ඇති වෙලා කියනවා උඹට මේ මනුස්සයාට හිත තියෙනවා නම් මම ඒ අදහස අතහැරපන් මම දැන් කාලේ වචන කියන දික්කසාද ඒ දවස්වල දික්කසාද මගුල් තිබුණේ නැහැ කොහොමද දික්කසාද කියලා. දික්කසාද කෙරුවට පස්සේ අර ගෑණි වෙන මිනිහෙක් එක බුදිය ගත්තා උඹට මොකද්ද ඇති ගාය කියලා. උඹ ගෑණි නෙවෙයි. ඊට පස්සේ ගෑණි යන්නෙත් නෑ හොර මිනිහලා හොයාගෙන. දැන් හොර මිනිහත් එක්ක නෙයිනේ. ඉතින් මේ හිතටත් මේ මගේ හිත කියපු ගමන් තමයි ගෑණි කඩප්පුල ගන්න නිසා මනුස්සයට සෑහෙන්න බොණ්ඩ වෙනවා. ඒක පිරිමි බොන්නේ සෑහෙන ලොකු ප්‍රශ්න නිසා. සෑහෙන බොණ්ඩ වෙන ප්‍රශ්න තියෙනවා පිරිමින්ට. ඉතින් තෑයෙන්න බීලා පුතිය ගන්න. නෝ ගෑණි පොඩ්ඩක් අතහැරලා දැම්මනා. ඒක බෑනේ මේ දරුවන්ට ඒකට හොඳ නෑනේ. පාරේ බැලලා යන්න බෑනේ. පාරේ බැලලා යනකොට අත් දෙක අල්ලගෙන අම්මේ ප්‍රේම ජවනිකා බලන්න පුළුවා. බැඳලා හැට පිරුණත් ප්‍රේම හැබැයි gedara ආවම නොද්දකින් නොපතන් නොදොමකින් තමයි. ඉතින් ඒක අතහැරියාම ඉවරයි. ඒ වගේ ඔය පිට යනවා කියන එකත් හිතින් අතහැරියාම අමාරුයි. බැඳපු කට්ටියට හුඟක් අමාරු. ওই දීප උපමාවෙත් හැටියට. බැඳපු නැති කෙනාට අමාරුයි හැබැයි. ඊට යන්න රෙන්ඩෙතුකට පුතුමයි හිත පිට යන එක නතර වෙනවා. ඒ නිසා කවුරු හරි මේ මනුස්සයා දිහා බැලලා කිව්වොත් මේ මනුස්සයා ඉස්සර හරියට මේ කරපු පව් වලට හිට කරදර ගන්න જાති මිනිස්සේ කෝකනම් ඒකාන්තෙම අපාය යන්නේ කියලා අල්ලපු ගෙදර මිනිස්සයා මොනවා කිව්වත් මේ මිනිස්සේ හරියට භාවනාව අල්ලගෙන හිත පිට යන වගේ දේවල් පිළිබඳව තැවෙන ගතිය අඩු කරගන්න පටන් අරගත්තොත් එයාට හිත පිට ගියත් පිටතැනක ඉන්න බව දැනගෙනත් පශ්චාත්තාප නොවීමේ අමුතු කලාවක් ඉගෙන ගන්න පුළුවන්. එතකොට කාටවත් කියන්න බෑ මේ මනුස්සයාගේ කර්මය මනුස්සයාගේ ගතිය කොහාට යයිද කියලා. එහෙම නෑනේ. එහෙම හිත වැඩ කරන හැටි දන්නේ නැති කෙනා අනිවාර්යයෙන්ම ওই කියන කර්ම ශක්තිය විදිහට තමයි වැඩ කරන්නේ. නමුත් සර්වචන් වහන්සේ සඳහන් කරනවා මේක මෙහෙමම විය යුතු නෑ බුද්ධෝත්පාද කාලෙක. මේක මෙහෙමම විය යුතු නෑ මිනිස්සෙකේ. ත්‍රිසනුගේ වෙනව. මේක මෙහෙමම විය යුතු නෑ ක්ෂණ සම්පත්‍ය දන්න කෙනාගේ. මේක මෙහෙමම විය යුතු නෑ සද්ධර්මයේ අහපු කෙනාගේ. මේක මෙහෙමම විය යුතු නෑ සත්පුරුෂය ඇසුරු කරන කෙනාගේ. මේක මෙහෙමම විය යුතු නෑ පැවිදි වෙච්ච කෙනාගේ. එයාට විකල්පයක් තියෙනවා. ඒකට හොඳ ඔය චුතුපපාත ඥාණයට සම්බන්ධ නැති වුණාට මේ කර්මේ සහ කර්මඵලයේ පිළිබඳ කතාවේදී ඔය සංකදම කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදී මේ සරුවචනාංශේ ධර්මදේශනාවක් කර කර ඉන්නකොට අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් කියන්නේ වෙන දැනක පැවිදි වෙච්ච කෙනෙක්. මෙතෙන් ආවට පස්සේ බුදුසෙන්වන්සේ ආව පිළි අරගෙන ආනෝ ඕගොල්ලන්ගේ ශාස්ත්‍රුන් වහන්සේත් ඔයගොල්ලන්ට ශික්ෂා පද උගන්වනවාද කියලා. එතකොට යගෙන අපේ ශාස්ත්‍රුන් වහන්සේත් අපිට පන්සිල් පද පහ උගන්වනවා. අපි හිතුවට මේ පන්සල් පද බෞද්ධයි කියලා එහෙම කතාවක් නැහැ. ඒකේ කාලේ කාරණාවක් තියලා තියෙනවා. ඉතියා කියනවලු අපේ ගුරුන් වහන්සේ කියනවා සත්තු මරන්න එපා. සත්තු මරොත් අපාය යනවා. හොරකම් කරන්න එපා. හොරකම් කරොත් අපාය යනවා. කාම මිත්‍යාචාරය කරන්න එපා. කෙරුවොත් අපාය යනවා. බොරු කේලම් හිස්සචන පරිසචන කතා කරන්න එපා. අපාය යනවා. මත්පැන් පානය කරොත් අපාය යනවා. යම් කම්මං යම් කම්මං යම් බහුල යම් බහුලං කරයිති තන්තං උපනේති. කුමක්ද බලවත්ව කරන කර්මය ඒ අනුව අපායට යනවායි කියලා. එහෙම කිව්වට පස්සේ බුදුජානක ආනන්ද හැමතුරන්ට කියනවා. ආනන්ද ওই විදිහට බැලුවොත් නම් එක එකක් තපහයට යන්න බෑනේ. උඟ දෙනෙක්ම පව් කර කර ඉන්නේ. යමක් බහුලීගත කරයිද ඒ යනුවනේ අපාය යන්නේ. මිනිස්සු හැම වෙලාවෙම පව් කරන්නේ නැහනේ. සත්‍යක් මරන මිනිස්සෙක් වුණා දවස පුරාම සත්තු මරන්නේ නැහනේ. වැඩි වෙලාවක් කියන සත්තු නොමරන්නේ. හොරකම් කරන මිනිස්සයා වුණා දවසට එකක් දෙකක් හොරකම් කරවට මුළු දවසම හොරකම් කරන්නේ නැහනේ. කාම මිත්‍යාචාරය කරන්න බෑනේ දිගටම. බොරු කියන එකත් බෑනේ. හොරකම් කරන එකත් බෑනේ. මත්පැන් පානයත් බෑනේ. ඒක බුදුන්සේ කියනවා නම් මේ මිනිස්සු සාමාන්‍යයෙන් කවදාකවත් පස්පවෙයි නිරතව යෙදිලා ගත කරන්නේ නැහැ. එතන යම් කර්මයක් බහුලීගත කරොත් ඒ අනුව අපාය යනවායි කියලා කියනවනම් වැඩි දවසේ වැඩි වෙලාවක් මනුස්සෝ ඉන්න පව් කරමින්ද නැද්ද කියලා අහනවා ආනන්දහම. ආනන්දහම හුඟ දෙනේ පව් කරමින් නෙවෙයි. එහෙනම් කවුරුත් අපාය යන්න බෑ. ඒකට අර අන්‍ය තීර්ථකයා ඔළුව පාත් කරගෙන එයා වැරද්ද බාර ගන්නවා. මේ බුදුජානනාංශයේ ප්‍රකාශයත් අනුව. ඒකට බුදුජානනාංශ කියනවා මෙහෙම තමයි ආනන්ද මිනිස්සු හිතානේ. එයා කෙරුවොත් කර්මයක් ඒක අනිවාර්යයෙන්ම බෞලීගත කෙරුවොත් වැඩිපුර කරන එකට යනවා. නමුත් කදාචි කරහචි ලෝකේ උපජ්ජේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ. කදාතුරකින් ලෝකේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. සම්මා සම්බුදුරජාණන්සේන පහළ වෙනවා. පහළ උන්වහන්සේත් කියනවා සත්තු මරන්න එපා. සත්තු මරුවොත් අපාය. හොරකම් කරන්න එපා. හොරකම් කරුවොත් අපාය. කාමීත්‍යචාර කරන්න එපා. කාමීත්‍යචාර කරුවොත් අපාය. බුදු කේලං හි සචන පරිසචන මුසාවාදා එපා. මත්පැන් පාන එපා. වකිරුවොත් අපාය යනවා. හැබැයි වැඩියෙන්ම කරන දේ අපාය යනවා කියන කතා නැත්තම් වැඩියෙන්ම කෙරුවොත් අපාය යනවමයි කියන කතාව බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. ඒ වෙනුවට සඳහන් කරනවා දැන් බුදුන් කෙලෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා. ඔබට manussත්ත්ව ප්‍රතිලාභයක් තියෙනවා. ඔබට බණ ඇහුණා නම් ඔබ සත්තු මරලා අපාය යනවා කියන දෙයට ඉසాత බැඳගෙන අඬනවා වෙනුවට අද ඉඳලා සත්තුන්ට අබේදාන දෙන්න පටන් ගනි. බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ශාසනයක් තියෙනවා. අබේදාන දීපන්. මේ යම්තා හොරගම් කළා උඹේ හිත කියනවනම් අනේ මම මැරුණාට පස්සේ අපායට යන්නේ අවල් දෙව හොරගම් කරුවා කියලා. දැන් ඒකට කරන්න දෙයක් නැහැ. අද ඉඳලා දන් දීවා. පුළුවන් තරම් දන් දීවා. ඔබ කාමීත්‍යාචාරය කරලා තියෙනවනම් පශ්චාත්තාපුණයි කියලා ඇති වැඩ නැහැ. අද ඉඳලා කාමවස්තුන්ට අරසාව දීපන්. අනුන්ගේ අඹුවන්ඩ දුආදරුවන්ඩ පාරදී දැක්කත් අරසාව දීපන්. බලහත්කාරකම් කරන්න එපා. බොරු කේලම් ඉස්සචන පරිසචන කතා කරන එක කතා නොකර හිටපන් නැත්නම් ධර්මයේ කතා කරපන්. මදේට පමාදේට හේතු වෙන මත්පැන් පානය කරන විදිහට අප්‍රමාදේ වඩපන්. එතකොට බුදුසසුනේ අහනවා දවසක මේ මිනිස්සයා සතෙක් මරුවා විතර කනගාටුයි. ඒ නිසා එදා ඉඳලා සත්තුන්ට අබේ දාන දෙන්න වතුරක කූඹියක් ගහනවා දැක්කත් කොට දාන. එහෙම නැත්නම් ආර්සා කරනවා. ඊට පස්සේ හොරකම් කරන මිනිස්සෙක් නම් පුළුවන් තරම් දන් දෙන්න පටන් ගන්නවා. අනුන්ට හොරකම අනිත් පැත්ත. කාමීත්‍යාචාරය වෙනුවට කාමසුන්ට අරසාව දෙනවා. බොරු කේලම් හිස් සත්‍යන පරිසව වෙනුවට ධර්මීය කතාව හෝ නිස්සද්ද භාවයේ රකින්න. එහෙම නැත්නම් මත්පැන් පානය කරන වෙලට අප්‍රමාදේ වඩන. එතකොට බුදුන් සහන දවසක මේ මිනිස්යාගේ අර මරපු සත්තු ප්‍රමාණයට ඉක්මවලා ඒ අකුසලයේ ඉක්මවලා එයා අබේදානේ දීපු දවසකටක් හිතන්න කියලා. කරපු හොරකම් ඉක්මවලා එයා දාහණයෙන් මේක ඉක්මවන වෙලාවක් හිතන්න කියන. ඒත් නිකන් කාමීත්‍යචාරයට ඉස්සර එලවේලව බලාත්කාරකම් කරපු එකනා ඒක අනිත් පැත්ත කරලා කරලා කාමසුන් අරසාව දීමේ මහා කුසලයක් රැස් කරගත්ත වෙලාවක් ආවට පස්සේ මේ දෙක නිකන් තරාදීක තට්ටු දෙකක් වගේ මේ කුසල පැත්ත බොහෝ කොට කෙරුවොත් බහුලීගත කරොත් එයා හරියට කන්දක් උඩ නැගලා හග්ගෙඩියක් අරගෙන පිබිද්දාම කොච්චර දුරට සග්ගිඩිය සද්ද යනවද ඒ තරම් විශාල පුලුල් මනසක් ඇති කරගන්නවා ඒ මිනිස්යාගේ අර පුංචි අකුසල් ටික අයින් වෙලා අර අකුසල් නිසා හිතට ගත්ත මේ යහ ජීවිතයෙන් ලැබිච්ච කුසලය බබලන්න පටන් ගන්නවා උපමාවකට කියනවා පුංචි මේ පීරිසයකට වතුර ටිකක් අරගෙන ඕකට ලුණු කැටයක් දැම්මොත් ලුණු රහ හිටිනවා එච්චර ගංගානන් නගියට නදියට ගිහිල්ලා ලුණු කැටයක් දාපුවාම ගංගානන් නදිය වතුර ලුණු රහ වෙයිද කියලා බුදුහාමුදුරු කියන. නෑ. ඇයි එතන පිරිසුදු ජලයේ වැඩි ලුණු අඩුයි. මෙතන වතුර අඩුයි ලුණු වැඩි. එන්නේ වගේ තමයි තමන් කරන අකුසලයේ බලවත්කම වෙන්නේ. උඟා කකුසල් කරන එක්කනට පුංචි අකුසලයක් බරපතල දෙයක්. නමුත් ඒක දැනගෙන කුසල කරන්න පටන් ගත්තට පස්සේ අකුසලයේ සාන්ද්‍රණය තනුක වෙලා තනුක වෙලා තනුක වෙලා යට සතුටක් ඇති වෙනවා මම ඉස්සර මේ මේ අකුසල් කරපු කෙනෙක් මම දැන් කරන්නේ මට බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා තියෙනවා මට manussත්ත්ව ප්‍රතිලාභයක් තියෙනවා මගේ චර්යාව වෙනස් කරන්න මට ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා එතකොට යා අනිත් පැත්තට ගියාම අර ගංගා නනදී වැලියට නදියට ලුණු කැටේ දැම්මා වගේ මේ මිනිස්සයා පව් කළත් දිවි ලෝක යනවා කියන අරකම අනික් මිනිස්සයා පව් කළා පායන ඒ වගේම දැන් අනික් මනසත් පිංකම් උත් කරනවා. ඒත් අපාය. මේ මනස ගොඩක් අකුසල් කරලා දිවි ලෝක යනවා. ඒ නිසා මිනිස්සුන්ට හිතා ගන්න බෑ. මේක ਸਰුවඥ විෂය. ওই මිනිස්සු කිව්වට කර්මේ කර්ම මෙහෙමයි කියලා ඒක වෙනස් කරන්න පුළුවන්. ඒකට තමයි මේ ශාසනයක් තියෙන්නේ. ඒක තමයි මේ බණක් භාවනාවක් තියෙන්නේ. පව් නොකලයට නෙවෙයි මේක. පව් නොකලයට වුණා නම් ඔය අඟුලිමාලට ගොඩ එන්න හම්බෙන්නේ මේ කපට. චණ්ඩාශෝක රජුරවන්න ධර්මාශෝක වෙන්න වෙන්නේ නැහැ. දුටුගම රජුරවන්න මෙච්චර සාසන ජීවක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අකුසල් කරලා තිබුණත් හිත නන්නත්තර වුණත් එයා පශ්චාත්තාපන වී නැමෙත එනකන් කටයුතු කරන කෙනාට තේරුම් ගන්න පුළුවන් අපේ හිත අපි කැමැත්ත නැති වුණත් අසංස්කාරිකව අසම්පජානව අකුසල් සිද්ධ වෙනවා. කායික වාචික මානසික මේවට අයිති වාචිකම් කියන්නේ. මේක මම කළා මේක මගේ මේක මගේ ආත්මය කියන්නේ යන්න බා බලන්න ඉව සිද්ධ වෙච්ච දෙයද කරපු දෙයද කියලා. ඒ දේ කොහොමද කරන්නේ භාවනා කරපු නැති කෙනෙක්. උදේ ඉඳලා හැන්ද වෙනකන් කච කච කතා කරන මිනිස්සු කොහොමද දන්නේ මේ කතාවෙන් කාගට හිත නරක වුණාද නැද්ද කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් নানা ආකාර කර්මාන්ත කරන එක්කන කොහොමද දන්නේ මේ වෙලාවේ සතෙක් මරුණාද නැද්ද කියලා. ඉතින් ඒ නිසා ඒව පුළුවන් තරම් ප්‍රයෝජනෙ සලකලා කරලා කරපු දෙයක් වුණත් මම හිතලා කරාද නැත්නම් මගෙන් සිද්ධ වුණාද කියලා බැලුවොත් සත්‍යමත් කෙනාට මධ්‍යස්ත මතධාරියෙකුට මිස Taman කරපු දෙයක් නැවත බැලලා Tamanටම විග්‍රහයක් කරගන්නත් බෑ. අපි ඒ තරම් අපේ දිහා බලන්නේ පූර්ව නිගමන සහිතව. අපි දන්නවා ඔය ක්‍රිකට් ගහන වෙලාවේදී ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ මොන හරි අමලියක් කරදරයක් වුණොත් ඒ විනිශ්චයකාරවරු දෙන්නෙක් ඉන්නවා චීෆ් අම්පයයි ලෙග් අම්පයයි දෙන්න. ඉතින් එයාගේ තමයි තීන්දුව දෙන්නේ. ඊට පස්සේ ඉතින් පිළි අර ගන්න ඕනේ ආගන්තුක පක්ෂයේ හෝ නේවාසික පක්ෂයේ. ඔව් පහ වෙනකොට පහ වෙනකොට තේරුණා ඒ ක්‍රීඩා විනිශ්චයකාරවරු පක්ෂග්‍රාහී මනුස්ස දෝෂී තියෙනවා. එයා එක පක්ෂයකට අදිනවා. එතකොට අනිත් පැත්තේ කට්ටිය කිව්වා බෑ බෑ මෙයාගේ මනුස්ස ගතිය තියෙන නිසා මෙයා පක්ෂයකට අදිනවා. ඒ නිසා මේ තීන්දුව අපි කොහොමද අභියෝගයට ලක් කරන්නේ? ඉතින් මෙයාගේ තීන්දුවම නම් අවසානයේ තීන්දුව. එතකොට එයා තමන් දීපු වැරදි තීන්දුව අගේ කරනවා. ඊට පස්සේ තමයි ටෙලිවිෂන් කැමරා එක ආවේ. Third umpire. දැන් හිතන්න ක්‍රිකට් ගේමක් යනවා. විනිශ්චයකාරය විනිශ්චය දීලා තියෙනවා. ඒක පාටියක් කියනවා අපි පිළිගන්නේ නැහැ කියලා. විනිශ්චයකාරය කියපේක පිළිගන්නේ. එතකොට තුන්දලා මේක තුළ වීඩියෝ එක බැලුවොත් වීඩියෝ එකේ කවදාවත් පක්ෂග්‍රාහීත්වයක් නැහැ නේ. වීඩියෝ එකේ කවදාකවත් පක්ෂගා ඔන්න ඔච්චරයි සතියේ තියෙන වටිනා සතියේ තියෙනවා තර්ඩ් අම්පය වගේ පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ අපි හිත කවදාකවත් ඔතෙන්ද ගන්න බෑ අපි හැම වෙලාවෙම පක්ෂග්‍රාහී මනසකින් ජීවත් වෙන ඉතින් ඒ කෙනාට වැඩ කරන්නේ කර්මය විතරමයි ඒක නිසා දරෝචාන්සේ සඳහන් කරනවා අර විදියට වැරද්ද දැනගෙන හරි පැත්තට આવොත් ඒ මනුස්සයා හිත යොදලා ඒ හරි වැඩේ දිගට කරගෙන ගියොත් වැරද්ද යටපත් කරලා අහෝසි කරලා දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වැරද්ද කරපු එකෙන්ම ගත්ත ගැම්මේ. ඒක තමයි සෙල්ලක්කාරකම කියන්නේ. ඒක තමයි යෝන්සුමංස්කාරය කියන්නේ. ඒක තමයි ගංගති කියලාට පින කියන්නේ. හැබැයි බුදුරජාණන් ඉවර කරලා කියනවා මේ අන්‍ය තීර්ථක කියලා දුන්නා වගේ ඔබ අසවල් කර්මයේ කෙරුවා ඒක බොහෝ කොට කරා. ඒ නිසාම අපාය යනවා කියන එක ඇදහුවොත් අනිවාර්යයෙන්ම අපාය යනවා. මොකවත් නිසා නෙවෙයි වැරදි ඇදහිල්ල නිසා. එයා නිවැරදි කරන්න හිතන්නේත් නැහැ. උද්දෝත්පාද කාලයක් තියෙනවා මට මේකට පිළියමක් තියෙන බව දන්නේත් නැහැ වෙච්ච දේම තැවි තැවි කටයුතු කරන. ඉතින් ඒක හොඳට පේන තිනවා මේ ලෙඩක් ආවට පස්සේ මානසික අසහනයක් ආවට පස්සේ මේ මිනිස්සු ලෙඩේම සුභාසින්තනයක් කරගෙන ලෙඩ වෙච්ච බව කී කිය ඉන්න හරි කැමති. මොන්න බේද දුන්න සනීපෙන්නේ නැහැ. හිඟන්නගේ තුවාලේ වා. අර තුවාලේ මැස්ස වැහුව තරමට කීයක් හරි මනුස්සෝ සල්ලි දෙන්නේ. නිසා තුවාලේ පෙන්නගෙන පාරායිනේ තියන්න සරව බෑ බෑ. තියාගෙන කවුරු ඇවිල්ලා කිව්වොත් හරි මං තමසේ ගෙනියලා නාවලා හඳුන් කිරිපැන් වලින් මේ තුවාල සනිපකට දෙන අර උතිත්තු කුණ වර්පෙන් බලන්නේ තමස පිස්සොක් කතාගෙන තු ඒක කොහෙද මට කවුරක්වත් කියක් කර දෙන්නේ නැහැ අපි ඔක්කොගෙම ලෙඩ අද හිඟන්නගේ තුවාලයක් කරගෙන අපි හරි ආසයි මේ අර කාය තියනවා මේක එක්කම තියනවා මේ පිපුරුම තියනවා කියලා හැබැයි අපායට ගියාට පස්සේ ඔව් ආහන්නේ මේ යම යම දූතියෝ වක් කරන්න පටන් ගත්තාම බම්බු ගහනවා වගේ ලෝදියක් කරන්න ගියාම උඹට මේ උගුරේ අමාරුවක් එහෙම තියනවාද ලෝදිය ගිරිනකොට රිදෙයිද බබාට යුවාන්නේ භාවනා කරන්න ගියාම පොඩ්ඩක් කල්පනා කරන්න කරලා තියෙන කර්මත් එක්ක බලනකොට පස්ස පැත්තට උල තියලා ඉන්ධනවල රෙඩිය මේ කොට්ටේ රත් වෙන එක කොච්චර ලේසිද උල තිබ්බට පස්සේ බුදිය ගන්න පුළුවන් බුදුහාමර කියනවා මොන නින්දද්ද වල උල තියපේ කාට කියලා භාවනා කරන්න ගියාම නිදි මොකද උල තියලා නැහැ ඒක නිසා මේක දන්නවනම් කර්මයේ සහ කර්මඵලය අපි මේ නගන චෝදන අධ්‍යා පොඩ්ඩක් බලන්න. අපි මේ මොනවද දැනගෙනද මේ මේ කයට කොච්චර ආශාවකින්ද කතා කරන්නේ? මේ මේ ජීවිතේට කොච්චර ආශාවකින්ද කතා කරන්නේ විලිලැජ්ජයි. සරුවචනංශේ සඳහන් කරනවා අරණ්‍යගත වීමේ ආනිසංස රුක්ඛ මූලගත වීමේ ආනිසංස අරණ්‍යගත වෙච්ච මිනිසයා දැන් අපි උඩට යනකොට මේ මුලක් කියලා හිතලා සර්පයකට අඩිය තිබ්බොත් ඌ කනවා මැරනවා ඉවරයි. ආය බලාපොරොත්තු තියන්න දෙයක් නැහැ. ඒ ඔච්චරයි අරන්නේ ජීවිතේ කියන්නේ. ඒව නැත්තම් ලණු කෑල්ලක් කෙලෙසලා අඩිය තිබ්බ සර්පෙක් කෑ වැටෙනවා. එහෙම නැත්තම් දැක්කෙන තු මුලපය මුලක පය වැටුණා. වැටුණා හොම්බකට රිවට් වුණා. කන් ඇටේ බිම ඇනගත්ත මැරුණා ඉවරයි. දැන් ගෙදරකේ මේ මැරෙන්න පුළුවන්. ෆැමිලි ડોක්ටර්ට කතා කරන්න ඕනේ, ඉන්ෂුරන්ස් එකේ නම්බරේ බලා ගන්න ඕනේ. අරයා කිරුවේ නැත්තම් මෙයාට දෝෂ, මෙයා කිරුවේ නැත්තේ එයාට දෝෂ. අයියෝ, එකෙක් මැරිච්චාම කී දහහක් හම්බ කරගෙන කණ්ඩා ඉන්නවද ඒකේ. අර මරාලබද්ද කියලා එකක් තිබුණේ ලන්දේසි කාලේ ඉන්න වෙලාවේ. ඒ වාගේ එකක් තියෙන. ගෙදරක ඉඳන් මැරෙන්නවත් බෑනේ. මැරුණොත් නීතියෙන් නඩුවක්. ඒ මොකද දොස්තරලට ගාණ කඩා ගන්න බෑනේ. ඉන්ෂුරන්ස් එකට කඩා ගන්න බෑනේ. බුදුහන්සේ කියනවා අරණ්‍යගත ජීවිතේ තියෙන්නේ සර්පේකයි මැරෙයි ඉවරයි. දැන් නම් අරණ්‍යෙත් ඒක නැහැ. අරණ්‍යෙත් ඉන්ෂුරන්ස් තියනවා දැන්. අරණ්‍යෙට දොස්තරලයි. ඒක නිසා බුදුචානන්සේ මේ භාවනා ගමනේදී තියෙන අපි කරලා තියෙන කර්ම දන්නවනම් මේ චවමානේ uppajjamaane මෙතනින් කොහෙද යන්නේ කියලා දන්නවනේ මේ අපි දැනට මේ සත්‍ය පිහිටීමේ සත්කාරයේදී සත්‍ය පිහිටව ගන්න බැරි උණයි කියලා අපි නගන චෝදනාවට හේතු වෙන කරුණ අරගෙන බලන්න මේ ෆුහ් කාලා පෙමින්න පුළුවන් කරුණුනේ අරගෙන මේ මහා ලොකුවට කතා කරන්නේ අපි 100%ක්ම සුද්ධවන්ත භාවයක් කල්පනා කරන්නේ මේක දැනගෙන අපි පොඩ්ඩක් මේ හම්බෙච්ච වෙලාව අපිට අපාය ගියාට පස්සේ හම්බෙන්නේ නැහැ මරණ මොහොතේ හම්බෙන්නේ නැහැ ලෙඩ වුණාට පස්සේ හම්බ වෙන්නේ නැහැ. වයසට ගියට පස්සේ හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ වෙන වෙන දේවල් වලට ඊට වැඩිය ශබ්ද තියෙද්දිත් මට පුළුවන් රත්ය අදු ගාලා එන හිත දකින්න. ඊට වැඩිය හිතවිලි තියෙද්දිත් මට පුළුවන් රත්ය අදු ගාලා ගෙදෙට්ට එන හිත දකින්න. ඊට වැඩිය වේදනාව තියෙද්දිත් මට පුළුවන් කියලා ඒ එන කරදර තියෙද්දිත් මේක දිහා බලාහන ඉන්න පුළුවන් නම් වීදියේ කොට ඉන්න මිනිස්සෙක් මේ මෙයා එළියට ගියා මේ රත්ය අදුව ගාව ආයෙ ගෙදෙට්ට ආවා වගේ මේක අපිට චුතුපපාත ඥානය පිළිබඳ මේ මෙලවදීම සාක්ෂාත් කරගන්න පුළුවන්. නැත්නම් විදර්ශනා පැත්තෙන් බලන්න පුළුවන් එකක්. ඉතින් ඒ පැත්තක් ඒ විදියට කියලා දෙන්න බුද්ධ ආගම කැමති නැහැ. බුද්ධාම කියලා කියන්නේ දිවි ලෝකයන්ට නම් පිම්පෙට්ටිය කියලා එකක් තියෙනවා. ඒකට ගාණක් දැම්මොත් දිවි ලෝකෙට යන්න පුළුවන්. ඒකෙලිල වෙන ලයිස්තු හදලා දීලා තියෙනවා. ඒ Hindu කෝවිලකට ගියොත් කියනවා අශ්වමේධ යාගය කරුවොත් රුපියල් 35000යි මෙන්න මේක තනීප කරලා දෙන්න. අර යාගය කෙරුවොත් මෙහෙමයි කියලා ඒගොල්ලෝ ලයිස්තු තියෙන. ඒ වගේම දැන් පන්සල් වලත් තියෙනවා. මේ මේ දේවල් කරගන්න මේ මේ දේවල් කරන්න ඕනේ කියලා. බිස්නස් ඔක්කොම දෙයියොත් එක කොන්ත්‍රාත් ගහලා හරි ගස්සලා දීලා තියෙනවා. ඉතින් අපි ඒ කට්ටියමනේ අමනකමට ගිහිල්ලා ඒ වැඩේ ඉල්ලන්නේ. එයා දන්නේ මේ මනසේ මේ තනා වැඩා ගැනීම තමයි අවධානය කියලා. ඒ අතරමැදි මේවා කරුවට දොස් කියන්නත් බෑ. බය වෙච්ච මනුස්සයා නොකරන දෙයක් නෑ. ඒ නිසා භාවනා කරන එක න දැනගන්න ඕනේ. චුතුපපාතඥානේ යම් තාක් සරුවචන් වහන්සේට බුදු වෙන්න ඉස්සලා දවසේ රාත්‍රීදී තේරුණාද මේ කී දහහක් මිනිස්සු මේ දැන් මැරෙමින් ඉන්නවාද? කී දහහක් මිනිස්සු දැන් උපදෙමින් ඉන්නවා. ඒ මරණ මොහොතේ උපදින මොහොතේ මොනම පාලනයක්වත් නැහැ. ඒ මොනම න්‍යායපත්‍රයක්වත් වැඩ කරන්නේ ඒ මොකක්වත් එපා. භාවනා කරන වෙලාවට න්‍යායපත්‍යක් තියෙනවද කියලා බලන්න. භාවනා කරන වෙලාවකටවත් අදිෂ්ඨාන පූර්වක මම මේ ආනාපාන තියාිනවා කිව්වත් හිත යන හැටි බලලා. ඒකට පශ්චාත්තාප වුණොත් අපිට මේ යාන්ත්‍රණය දැනගන්න හම්බ වෙන්නේ නැහැ. පශ්චාත්තාප නොවි ඒක දිහා බලාන හිටියානම් Tamange හිත මේ තරම් චපලන පන්දනං චපලං චිත්තං ස්පන්දනේ වෙනසලුයි. චපලයි. දෙන්නනි උපමාවක්වත් නැතුව තියේදී අපි මේ කය වචන දෙකෙන් කොච්චර හික්මිලා හිටියත් ඒක ඕන ඇත්තටම ඕනේ. නමුත් මේ හිතේ තියෙන චපල භාවය චපල භාව වශයෙන් පිළිඅරගෙන මේක මම නෙවෙයි කියන තාක්කල් එනකම්. මේක මගේ නෙවෙයි කියන තාක්කල් එනකම්. මේක මගේ ආත්මේ නෙවෙයි කියන තාක්කල් එනකම් හිතේ හැම පව්කමකටම අපි සමාදන් වීමක් වෙනවා. එහෙම නැත්නම් අකුසල් සමාදානයක් වෙනවා. මං කියන්නේ හිත කරන හිත හිතා කරන වැරදි එව්වා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා වෙන් කරන එකක් නෙවෙයි මම මේ කතා කරන්නේ. හොඳට බැලුවොත් පෙනේ හිත සචේතනිකව සසංඛාරිකව සවිඥානකව නොකරන දේවල් වලට අපි කොච්චර පශ්චාත්තාප වෙනවද කියලා බලන්න. මගේ නෙවෙයි මගේ දරුවා ගෙව්වට. මගේ අම්මගේ දේවල් වලට මගේ දේශපාලන පක්ෂය වෙනුවෙන් මගේ ආගම වෙනුවෙන් ඒ ඔක්කොගෙම ඒව අපි මේ මල්ලේ දාගෙන විඳින්න පුළුවන් බරද්දාදී. ඒක නිසා මේ හිත යොදාගත්ත වෙලාවේදී මේ හිත මේ තරම් චපලනම් මේ තරම් පණිනවනම් එහාට මෙහාට හිතා ගන්න භාවනා නොකරන මිනිස්සෙගේ හිතට මොකද වෙන්නේ කියලා. හිතා ගන්න අපි සතිය කියන එක අඳුරන්න ඉස්සෙල්ලා ගත කරපු ජීවිතේ කෝ පොත් ලැබීම කියලා. අපිට පුළුවන් ද පෙරවදනක් කියන්න පෙර මේ වචනයක් කියන්න මෙන්න මෙහෙම මෙහෙම වෙයි කියලා කිසිම දෙයක වගේ චාරයක් නැහැ. ඉතින් චාරේ නැති බව දැනටත් චාරේ නැහැ. හැබැයි චාරේ නැති බව දන්න. මගේ හිතේ චාරයක් නැති බව දන්න. මෙන්න මේ දැන ගැනීම අත්‍යවශ්‍යයි. උගෝදෙනකේ චාරයක් නැති බව වසංගන්න හදනවා. වසංගන්න කෙනාට දෙඩාට රෝග ලක්ෂණ වසංගනවා වගේ වෙන්නේ. ඒ නිසා චතුපපාත ඥානයේ පිළිබඳව මෙලෝ වශයෙන් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ මේ හිත එළියට පයින් හැටි සහ ඇතුළට පයින් හැටි බලන්න. සක්මන් කරනකොට එළියට පයින් හැටි අතුලට පයින් හැටි. ඒක දකින්නේ මේ චතුප්පත ඥානෙ ලැබිච්ච කෙනෙක් හරියට උපමාවට පෙන්වන්නේ සිව්මැදුරු කවුලක ඉඳලා වීදි අධ්‍යා බලනකොට එළියට යන අය, එතුලට එන අය, හොඳ තැනක ඉඳලා නරක තැනට යන අය, නරක තැනට හොඳ තැනට එන අය, ස්වර්ගයට යන අය, අපායට යන අය බලනවා වගේ බලන හිටියොත් මේ වැඩේට මේ හිතේ තියෙන මේ නොහොඳ නොතණ්ඩාල වැඩේට දෙවන්නේක් සම්බන්ධ නැහැ. තර බලධාරි දෙවියන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ නැහැ. මේක දැක්කොත් පමණක් මේකට බෙහෙත් කියන්න පුළුවන්. රෝග නිర్ణය කෙරුවොත් පමණක් බෙහෙතක් අපිට ප්‍රෙස්ක්‍රයිබ් කරන්න පුළුවන් දෙන්න පුළුවන්. රෝග නිర్ణය නොකර පිට පය බරවායට පිටිකරහය බෙහෙත් බඳිනා වගේ මේ කරන වේදකම විද්‍ය පඳුරට විද්‍යාවට වැදිරි පඳුරට තමයි සිද්ධ වෙන්නේ. යෝගාවචරයට එහෙම නෑ. යෝගාවචරයට හරියට දැනගෙන කටයුතු කරන්න පුළුවන් තමන්ගේ හිත වැඩ කරන එක පිළිබඳව හිත හික්මීමක් නෙවෙයි මේ කතා කරන්නේ. හිතේ තියෙන නොසන්ඩාල ගති පිළිබඳව දැනගන්න පුළුවන්. එතකොට හිතාගත හැකි මෙහෙම අවුලකින් අපි ජීවිතේ හමාර කරන්න ගියොත් කොහෙන් කෙලවර වෙයිද? බුදුන්සේ සඳහන් කරනවා කාලක හරක් ටික දාලා කටුකම්බි වැටකින් වැට කරලා කන්දත් එක තියෙනවා දැන්නත් ඒව තියෙනවා අනුරාධපුර පැත්තේ. ඉතින් උදේ පාන්දර ගොපල්ලා යනකොට ඔක්කොම හරක් ටික ගේට්ටු ළඟ පොදි කනවා. අරපු ගමන්ම ඉස්සරහින් එක බක්කාලේ එළියට තල්ලු වෙලා යනවා. ඒක නාම්බ වෙන්න පුළුවන්, පැටියෙක් වෙන්න පුළුවන්, දෙනක් වෙන්න පුළුවන් කෝකර. ඒ වගේ තමයි අපේ මරණ මොහොතේදී ඉස්සරහට ආපු ආපු කර්මේ බක්කාලේ එළියට තල්ලු. මොකද ඔක්කොම තල්ලු කරගෙන ඉන්නේ. ඉතින් කෝක එයිද කියලා කොහොමද දන්නේ? රුවන්වැලිසෑය පෙනේවිද ගැරන්ටි දෙනගේ බොක්කක් පෙනේවිද බැල්ලියාගේ පස්සපැත්තක් පෙනේවිද පෙනුනොත් ගියා ආයේ මේ බලක් ගන්න මොකක්වත් නැහැ දුන්නෙන් වීදිච්ච ඊතලේ වගේ ගියා ඒක බලන දැන් සති අරමුණේ ඉන්නකොට එළියට පයින් නැටි දැන් මේ ඉතින් කරප්පන් එන්න ඕන කවන්නේ නැහැ නේ තාම මැරිලා නැහැ නේ දැන් පේනවනේ මේකටත් කරප්පන්නේ මේක දකින්නත් බෑ ඒ කියන කොහොම සාංශ හිත සමාහිත කරගන්නේ ඔක්කොම සමාහිත කරන 120 ලිටර දුර වාහනයක එකපාරට බ්‍රේක් ගැහුවොත් නතර වෙන්නේ ඒක ස්කිඩ් කරනවා. ඒ ටික ටික බ්‍රේක් කඩන්න ඕන. විශේෂයෙන්ම වැස්ස වෙලාවක එහෙම ගැහුවොත් ඉවරයි. ඒ නිසා මේක යන්නේ 120ක් නෙමෙයි 33000ක විතර වේගයෙන් නිදුවන්නේ. කොහේ බ්‍රේක් ගන්නද? හරි භයානකයි. හොඳම දේ තමයි ටික ටික ටික ටික දැකලා දැකලා දැකලා අඩු කරලා ඒ හිත නන්නතර වෙන්නේ නැති වෙලාවල් බලලා වැඩි වෙලාවල් බලලා තමන්ගේ කාලසටහන හදා ගන්න ඕනේ. නන්නත්තර වෙච්ච වෙලාවක කිසි විනිශ්චයක් ගත්තොත් කවුරුත් එක්ක හරි ඇසුරක් පැවැත්වුවොත් නිගමනයක් කෙරුවොත් කද්දාවත් yaadෙන්නේ නැහැ. අපි ගන්න තීන්ද ඔක්කොම අරන් තියෙන්නේ නන්නත්තර වෙච්ච වෙලාව. ඒ මොකද හිත තැම්පත් වෙච්ච වෙලාව විනිශ්චයක් ඕනේ නැහැ. මාමූතු චිත්ත නියාමයක් තියෙනවා. ඒක නිසා බොහෝ වැඩ ඔළුවේ දාගෙන අවුල් වෙච්ච මිනිස්සයාට මැරෙන්නවත් වෙලාවක් නැති වගේ මිනිස්සෙකුට මරණ වෙලාවේදී මොකක් එළියට එයිද මොකක් එළියට කඩාන පණීද කියලා කියන්න බෑ. ඒක තරුවචනන්සේ බුදු වෙන ඉස්සලා දාසේ දැකපුවාම මේ මිනිස්සු මොන මොන මොන චරිත ගත කරගෙන හිටියත් මරණයෙන් එහාට මොකද්ද වෙන්නේ කියන එක මේ සංවේග පහළ වෙනවා. අප මේ නටාගෙන යන නාඩගමත් වෙන සිද්ධියක් දිහා බලනකොට ඒ නිසා මොනවා වුණත් ඒ තමන්ගේ හෘද සාක්ෂිය කියලා එකක් තියෙනවා. ඒ හෘද සාක්ෂිය දන්නේ පව් විතරයි. අපි මේ සතියේදී උගන්වනවා හෘද සාක්ෂියට සතිය අඳුලා දීලා කියනවා gedara සතිය ආවට පස්සේ හෘද සාක්ෂිය කොහොමද සතිය අඳුරගන්නේ කියලා ඒක ප්‍රකාශ කරන්නේ. පුළුවන් තරම් හෘද සාක්ෂියට සතිය දාලා ඒක තමන්ගේ වාංගු ලක්ෂ්‍ය බවට පත් කරනවා. හැරවුම් ලක්ෂ්‍ය බවට පත් සතිය කොයි රත්යදකවත් සතියට ආපු වෙලාවේ ඒක හෘද සාක්ෂියට වාංගු ලක්ෂණය කරගන්න. එදාට මනුස්සකම එනවා. ඔක්කොටම සමාන අවස්ථාවක් තියෙනවා. එහෙම නොවි හෘද සාක්ෂියට ගත්තොත් තණ්හාව, හෘද සාක්ෂියට ගත්තොත් මාන්නේ, හෘද සාක්ෂියට ගත්තොත් ditthිය. ඒක තමයි මෙතෙක් කල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් හොරා ගැම්මෙන් පේ නැහුව වගේ තමයි කොහේ අතේ අයිද දන්නේ. ඒ නිසා මේක ඇහෙනකොට පාලනයක් නැතුව ගියා, රැහින් ගැලවිලා ගියා නිකන් සරුංගලේ නූල කඩලා ගියා වගේ හිතේ. නමුත් ඒක මරණ මොහොත වෙනකොට වැඩි දැන් මෙන්නේ කොහොඳයි. අපායට ගිහිල්ලා යම රජුරු ඉස්සලා වෙනවට වැඩිය දැන් වෙන එක හොඳයි. හොඳටම වයසට ගිහිල්ලා වම තිනකොට දකුණ යන වෙලාව වෙනවනේ නාගිත් අරකට තෙයි නැත්තම් ආච්චිය බොලන්නේ පාත් වෙලා වරෙන්නේ උළු අස්සේ හැප්පීලා තීය වැටෙන ඩොග් ගාලා කියන වෙලාවට එනවනේ. එදාට කරන්න බෑ. දැන් ලොකු ඕනකමක් නම් එනවා. අනේ ඉන්ජෙක්ෂන් එකක්වත් නැද්ද ගෙලිම මට සතිය පිටවල දෙන්න. ඔපරේෂන් එකක් බැරිද ඉන්දියාවේ ගිහිල්ලා හරි සතිය පිටවල දෙන්න ඉම්ප්ලාන්ට් කරලා දෙන්න. නැත්නම් බලි කර්මයක්, තොවිල් කර්මයක් තියෙනවා ඕනේ ගානක් දෙයි. මොකද පේනවනේ දැන් ඉස්සරහා මේ කර්ම නිමිති, ගත නිමිති පහළ වෙලා නැතිනේ. ඒිට ඉස්සරලා ජීවිතේ භද්‍රය වුණේ තරුණ වයසේ කලු කෙස්ටි බීදි කරනවා නම් භාවනා කරන එකටත් වඳින්න එපායි. පෙළඹුණාට වඳින්න එපායි. මට 26 දී මේ පණිවිඩය හම්බෙලා 36 වෙනකන් ගත කරපු කාලය ගැන හිතනකොට අවුරුදු 26ට ඉස්සෙල්ලා කවුරු හරි වාඩි වෙලා ඉන්නවා දකින්නකොට මට පත්කඩේ එල්ල වඳින්න හිතෙනවා බුදු අම්මේ මෙතන තියෙන විප්ලවේ. මේ හැට පිටලා හොට බිමැල්ලා බෝධින් වහන්සේලා වටේ කරකෙනවා 1500 වේගෙන් වගේ RPM එක මේ දුවට බබෙක් හම්බෙයි. අයියෝ ඒත් බුද්ධහගේ ඒකෙල්ලෙලා මේ සතියේට කවුරු හරි එක තප්පරයක් වාඩි වෙලා ඉන්නවනම් අර ලක්ෂ ගණන් කරනකොට දෙක තප්පරයක් වාඩි වෙලා ඉන්නවා මේක තමයි සාසනික තියෙන ආශ්චර්ය ධර්මය. ඒක නිසා හෘද සාක්ෂියට ගන්න සතිය. හෘද සාක්ෂිය සතියට ගත්තාම කිසිම විනිශ්චයක් අවශ්‍ය වෙන්නේ එතකොට කවුරු මැරිලා අපායට ගියත් කවුරු මේ ගියත් එයා දන්නව මට වෙන්න ඕන දේ වළක්වන්න කාටවත් බෑ. ඒකට ලෑස්ති වෙන එකයි කරන්න තියෙන්නේ. ඒක වසංගලා වැඩන්නේ අඩු ගානේ මේ චිත්තක්ෂණේ බේරපන්. ඊගාවට එන චිත්තක්ෂණේ සුභ සිද්ධිය සඳහා දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒ නිසා චවමානේ uppajjamaane හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ මේ හිතවිලි එකට වෙකට පයින් හැටි හොඳට විවේකීව බලන්න සොලෝ එකේ යන්න කියලා. thin slicing of time. මේ කරන දේවල් නැවතිල්ල කරලා කොහොමද මේ එක එක පණින්නේ හරියට ක්‍රිකට් එකක කැච් එකක් හරි අවුට් එකක් හරි ගන්න ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් කියලා දාන්නේ අර. ටික ටික හිමීර දානකොට පේනවනේ එතකොට කැච් එක ගත්තද වැටුණද කියලා. අන්නේ ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් තමයි සතිය කියන්නේ. තමන්ම කරන දේ නැවතිල්ලේ සයිලන්ට්ලි මයින්ඩ්ෆුලි කරලා බලන්න හරිම පාළුයි. හරිම කම්මැලි. හැබැයි එකක් විශ්වාස කරතයි කර්ම රැස් වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන සංගතිය පේන්න පටන් ගන්නවා. කාගවත් එක නෙවෙයි තමන්ගේ එකක්. අනේ එදාට හිතා ගන්න පුළුවන් මේක දිනු කෙරුවට පස්සේ චවමානේ uppajjamaane හීනේ පතිනේ සුබන්නේ දුබ්බන්නේ සුගතේ දුක්ගතේ මිනිස්සු හැසිරෙන හැටි තමයි මේ චේහිතක ක්‍රියාකාරකම්. ඉතින් ඒක දැනගන්නයි අපිට මේ මනුස්සකම හම්බෙලා තියෙන්නේ. ඒක දැනගන්නයි මේ මධ්‍යන ලක්ෂ්‍ය විදියට අපි සතිය තියාගෙන ඉන්නේ. හැබැයි ඒක දැනගත්තා කියලා හිත නරකට යන්නේ නැහැ කියලා හිතන්න එපා. අඩුවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා හිත නරක් උණයි කියලා පොත්ත බීම නැතර කරන්න එපා. දිගටම පොත් ලැබීම කරන්න කරන්න කරන්න කරන්න තමයි තේරෙන පටන් අරගනි බිස්නස් එක දුවන්නේ පාඩුවටද ලාභයටද කියලා. ඉන්ටර්නල් ඔඩිට් එක්ස්ටර්නල් ඔඩිට් එන්නේ ඉස්සෙල්ලා Tamandම දැනගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඒකව සංගණන කතා කරුවට අපි කොයි වෙලාවෙ අකුලයි දන්නේ. ඒ නිසා අපි ළඟ තියෙනවනම් යම් වෙලාවක වර්තමාන මොහොතේ හිත සතිය තියෙන බව දන්න ගතිය. අන්නේක හුවා දක්වන එක තමයි අපි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්නේ. ඒක ප්‍රකාශ වුණා නම් පුදුම ආත්ම ශක්තියක් ඇති වෙලා පහුවෙන්ද යන්නේ භාවනාවට අන්නේ එවැනි ආත්ම ධෛර්යයකින් එනිසා මට කහා පාට ඉලියක් ලැබුණොත්ද සෝවාන් වෙන්නේ නිල් පාටනෝ සකදාගාමී වෙනවද නැත්නම් පළවෙනි ධ්‍යානෙ ආපුවම මොකද වෙන්නේ කියලා ලයිස්තු කියවනවනේ කට්ටිය ඒකල මයින් අහනවා සාංශ දැන් හරි මෙන්න මේ කොටු විදිහට මම දැන් කොතනද ඉන්නේ. ආ ඔන්න මට තියෙන්නේ බබා හම්බෙන්නත් ඉස්සලා කේන්දරේ හදලා දෙන එක තමයි. හැම භාවනා මධ්‍යස්ථානම ඕක තමයි වෙන්නේ. Taman ඉන්නේ වැඩි වැඩියෙන් සතියේ නම් Taman ඉන්නේ වැඩි වැඩියෙන් මේ ආත්ම Tamanගේ හෘද සාක්ෂිය නම් ඒ බව Taman දන්න දන්නවා නම් ඒකට තමයි බුදු වෙනවා කියන්නේ. එතකොට පුත්‍රජානන්සේ කෘත්‍යය හමාරයි. ඒ නිසා මේ දේවල් වල බැත පාහිනකොට මේ බැත මේ කාටුව මේ පිට කාටුව කියලා මේ ටික සුද්ධ කරගන්න දන්නවනම් අපි ළඟ තියෙන පින් ටික හොඳටම ඇති මොනවාක්වත්ම උපයන්න ඕන උපයන්න ඕනලා තියෙන මේ ටික තෝර බේරගන්න එක මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා මේ කලවම් කෙරුවාට පස්සේ ඉතින් අපි කියනවා අනාහ ගන්නවා වෙන් කරගත්තට පස්සේ කියනවා අනාගාමී උනායි ළඟ ළඟ තියෙන අනාගාමි වෙන්නත් පුළුවන් අනාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනන සුඛය කියලා එකක් තියෙනවා. මේ දේවල් අනා ගන්නවට. තව එකක් තියෙනවා ණය නැති සුඛය කියලා අනන සුඛයක් තියෙනවා. දෝ දක්ෂ ආර්ථිකය දන්න කෙනා කවදාකවත් මොකේට ණය වෙන්නේ එදා ජීවිතේ ඒකට කියනවා අනන සුඛේ. දැන් ඉන්න කට්ටියකේ තියෙනවා අනන සුඛයක්. අරකත් අනාගෙන මේකත් අනාගෙන බැංකු ලෝන් එකත් අනාගෙන ඉන්ෂුරන්ස් එකත් අනාගෙන එහෙම අනන සුඛයකුත් තියෙනවා. ওই දෙක ළඟ ළඟ තියෙනවා. මම හිතනවා චවමානී උපජ්ජමානී බලනවට වැඩිය මේ අනා ගන්නවද අනාගාමි වෙන්නවද යන්නේ කියන එක දැනගන්න පුළුවන් වුණොත් ඒ කෙනාට තේරෙන් අරගනි ඒක තීරුම් ගන්නට උදව් කරන්න කවුරුත් නැහැ මිත්‍යා දෘෂ්ටි අතහැරලා මම මේ වැඩ කරන්නේ නිවනටය මම මේ දැනගන්නේ මගේ චිත්තසංතානෙ ඒක මේ සීල ශික්ෂාව නෙවෙයි මම කලින් කිව්ව විදිහට ඒක ප්‍රඥා ශික්ෂාව අන්නේ ඒකට කියලා දැනගෙන ඒකට පෙළඹුණා නම් අනිවාර්යයෙන්ම ඒ බුදුහාමසගේ නීතිය චිත්ත නියාමයේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒකේ නෑ මේ ඥාන පිරිමේ කමක්. පැවිදි උපවිදි ගතිය මොකක්වත් නැහැ නිසා සියලු දෙනාට තමන්ගේම භාවනාවේදී ලැබිච්ච අත්දැකීම් මේ තෝරලා සාරති විවරති උත්තානි කරෝති දේශේති කියන විදිහට හෙලි කිරීම පුරුදු වෙච්ච දවසේ තේරෙවි නිවන එච්චර ඈත නෙවෙයි කියලා. ඉතින් ඒක සියලු දෙනාටම තේරුම් ගැනීම පිණිස මේ චතුපපාත ඥානය පිළිබඳව කරන දේශනාවත් එකසේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා